අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද 113 වෙනි අපේ වැඩමුළුවේ තුන්වෙනි දවසටයි එළඹෙලා තියෙන්නේ අපිට මේ පැය වෙන් වෙලා තියෙන්නේ ධර්ම සාකච්ඡාවක් නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට අපි ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අපි උපාසක මහත්තයයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ පළමු ප්‍රශ්න වහන්සේට ඉදිරිපත් කරන්න වෙන්නේ ගරු ස්වාමින් වහන්සේ මම භාවනාවට <clears throat> ආධුනිකයෙක් මේ ඊයේ දිනේදී මා ඉදිරිපත් කළ දහම් ගැටලුව අපහැදිලි වූ හේන් අද දිනද එම ගැටලුව පිරිසුදු කර ඉදිරිපත් කරන මෙන් ඔබ වහන්සේගෙන් ලද උපදෙස් අනුව මේ ඉදිරිපත් කරමි. <clears throat> ඊයේ දින දහම් ගැටලු සාකච්ඡා කිරීමේදී ලබා දුන් උපදෙස් වලින් අනතුරුව පැවතු සමෝහ පරයන්ක භාවනාවේදී මම මූල කර්මස්ථාන වශයෙන් ආස්වාසය හා ප්‍රාස්වාසය අරමුණු කරගත්තෙමි. මාහට ආස්වාසය වාර 10ක් පමණ නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබුණි. ඉන්පසු මාගේ සිත මූල කර්මස්ථානයෙන් පිටට ගිය බව වැටහිණි. නමුත් නැවත මාහට මාගේ සිත මූල කර්මස්ථානයට ගෙන ඒමට හැකියාව ලැබුණි. මෙය පරියංග භාවනාවේ <clears throat> මුල් භාගයේදී වරින් වර සිදුවන බව මම නිරීක්ෂණය කළෙමි. ඉන්පසු භාවනාව තවදුරටත් ඉදිරියට කරගෙන යාමේදී මාගේ වම් ඔර හිසේ සිට වම් අත දිගේ පිච්චීගෙන යනවා වැනි දරුණු වේදනාවක් හටගන්නට විය. මට එය මහත් වේදනාවක් ගෙන දුන්නද මම එය වේදනාව නිරීක්ෂණය කළෙමි. වේදනාව විටක වැඩියෙන්ද මාහට දැනුණු අතර විටක වේදනාව අඩුවෙන් දැනෙන්නට විය. මම එම වේදනාව තවදුරටත් නිරීක්ෂණය කෙළෙමි. එහිදී මාගේ ආස්වාසය සමග එම වේදනාවද ඇති වී ප්‍රාස්වාසයේදී එම වේදනාව අඩු වී යන බව මාහට නිරීක්ෂණය විය. මේ කෙරෙහි සිත යොමු කර එය දිගින් දිගටම නිරීක්ෂණය කිරීම තුළින් එම වේදනාව නැති වී ගිය ගිය බව මට ප්‍රත්‍යක්ෂ විය. ඊයේ සවස සමෝහ පරයන්කයට අසුන්ගත් මම විනාඩි 50ක කාලයක් ඉහත ගී සියල්ල නිරීක්ෂණය කරමින් සිත පරයන්ක භාවනාවෙම යෙදවීමට සමත් වීමි. ඒ පිළිබඳ මාගේ සිතට සිතට සතුටක් දැනේ. මම සක්මන් භාවනාව සිදු කිරීමේදී මාගේ දකුණු පාදය මේ මගේ වම් පාදය යයි මෙනෙහි කළමි. සාමාන්‍ය ජීවිතයේදී මගේ වම් උරහිස ප්‍රදේශය සමගින් කොන්ද ආශ්‍රිතව යම් වේදනාවක් විටින් විට ඇතිවන හේයින් මම වම් පාදයේ ශරීරයේ වැඩි බරක් නොදී වම් පාදයට ශරීරයේ වැඩි බරක් නොදී ඇවිදීමට හුරු කරගත්ෙක් මේ. එම නිසා සක්මන් භාවනාවේ යෙදීමේදී ශරීරයේ වැඩි බරක් දකුණු පාදයට දැනීම තුලින් ඒ මාගේ දකුණු පාදයේ බවත් වම් පාදයේ සැහැල්ලුවෙන් තැබීමට හැකිවීමෙන් ඒ මාගේ වම් පාදයේ බවත් නිරීක්ෂණය කරමින් සතිය සතිය පැවතීමට අද දිනේ මම අද දිනේ වන විට මාහට හැකියාව ලැබී ඇත. ගරු ස්වාමීන් වහන්ස මේ ආකාරයෙන්ම ඉදිරියටත් පරියංකය හා සක්මන් භාවනාවේ යෙදීම නිවැරදි වන්නේද? භාවනාවේ වැඩි දියුණුව සඳහා ඔබ වහන්සේගෙන් උපදේශක් ගෞරවයෙන් අපේක්ෂා කරන්න මේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඉදිරිපත් කිරීමේ කියන්නේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමේ සහ පරයන්කේදී අරමුණට සමීප වීමේ දක්ෂතා දෙකම දිනු වෙලා තියෙනවා මේ ලියුමේ බලනකොට. ඒ කියන්නේ පරිපූර්ණත්වයට ගිහිල්ලා නෙවෙයි අපි ඊයේ සාකච්ඡා කරපිගේ ප්‍රයෝජනයක් තියෙනවා කියලා. එහෙම නමුත් මේක අර පරයන්කේදී සඳහන් කරලා තියෙනවා ආශස් ප්‍රසස් 10 වාර 10 කට ගියාම හිත පිට ගියා කියලා. හිත පිට ගියේ මොකටද කියන එක ලියලා නැහැ. ඊට පස්සේ කියනවා එතන ඉඳලා නැවත මූල කර්මත්තාන්ට ආවයි කියලා. එමන් ඒ වෙනුවට මල්ලෙන් අහලා ලියන වෙනුවට හිත පිට ගියේ සද්දයකට කියලා අපි හිතමු. සද්දකේ ඉඳලා මගේ හිත ආනාපානට ආවයි කියලා හරියටම ඒ කාරණාවල් රචනයට ඇතුල් කරනවා නම් ඒක ලොකු ඕජාවක් වෙනවා ලොකු රසයක් වෙනවා. ඒ අරමුණේ ඉඳලා මූල කර්මත්තාන්ට හිතාවයි කියන එක නිකන් ඒක නිකන් බොහොම වේලිච්ච කතාවක්. ඒසයකට පුළුවන් තරම් ඕජාව දාන්න. මගේ හිත පිටිගේ සද්දයකටද වේදනාවකටද හිතවිල්ලකටද. ඒතර මේ හිතවිල්ලේ ඉඳලා මගේ හිත නැවත ආනාපානෙට ආව කියන මිසක මූල කර්මත්තන්ට ආව කියන්නේ නැන්න එපා. මොකද ඒ ටික තමයි අපි මේ අත්දැකීම නැත්නම් අද්දුරු ප්‍රත්‍යක්ෂ වශයෙන් දීලා තියෙන්නේ. එතකොට තමයි දැන් අහඳ තියෙන්නේ. දැන් මේ පිට ගිය නැත්නම් පිට අරමුණට ගිය හිත නැවත මූල කර්මත්තාන පැමිණිච්ච අවස්ථාවක් ගැන මේක ලියලා තියෙනවා මම ඒක ගැන මේ ප්‍රශ්න කරන්නේ. එතකොට Tamanට නැවත මූල කර්මත්තාන පැමිණුණාට පස්සේ පිට ගමනක් ගිහින් නැවත ගෙදර වගේ වැටහිමත් ආවේ. එහෙම නැත්නම් මූල කර්මත්තානේ නැවත පැමිණෙනකොට නూరుණු පුරුදු අලුතෙන්ම කීකරු කර ගන්න ඕන තැනක් වාටපත් වෙලා තිබුණාද? පිට ගිහිල්ලා හිත නැවත මූල කර්මස්ථාන එනකොට මූල කර්මස්ථානේ තිබුණේ නැත්නම් මෙතන කියන්නේ ආනපානේ. ආනපානේ මොන වගේ තැනකද? එතකොට Tamanට වැටහිච්ච දේ පොඩ්ඩක් කියනවනම් ඒක ලොකු උදව්වක් වෙයි. කමතන් සුද්ධ කළ දෙන්නත් ඉදිරි ගමනට. ඉතින් මේ දීපකන කැමතිද මේ ඒතරතුරු සභාවට දෙන්න? ඔව් මගේ ප්‍රශ්නේ මූල කොටසේ තියෙන රචනය මගේ හිත පිට ගියා. ඊට පස්සේ පිට ගියේ හිත මා නැත්තත් මූල කර්මත්තාන ගත්තා කියලා බොහොම ජෙනරල් සාමාන්‍ය ස්ටේට්මන්ට් මම කියනවා මේක හරියට වර්ගීකරණය කරන්න අවල් තැන ඉඳලා ගත්තේ. ගත්තට පස්සේ මේ තමන් නම් කරන වර්ණකන මේ මූල කර්මස්ථානයේ වෙන ආනාපානෙට සුහදව හිත ගෙදරට ආපු වගේ ආවද නැත්නම් එනකොට ඒක කීකරු කරගන්න බැරි වුණාද ආයාස කර වුණාද කියලා අපව එන ගමනේ කොහොමද කියලා විස්තර කියන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්ස සිතවිල්ලකට තමයි මගේ පිට මූල කර්මස්ථානයෙන් පිටට ගියේ. ඒක කීකරු කියන්නේ ඒකට වෑයමක් දරන්න ඕනේ නැහැ නැවත ආනාපානියට පහනට සිත ගන්න කීකරුව සිත නැවතත් ආනාපානයට ගන්න මට හැකි වුණා. ඒකට ඒ කියන්නේ පිටගියේ හිතේ ඉඳලා Taman මෙහෙවීමකින් තොරව අනායාසයෙන්ම හිත මූල කර්මත්තන්ට ආවා. ඒ කියන්නේ මට වැටුණා මගේ සිත පිට ගියා කියන එක ඒ ෂණේකින්ම මට නැවත සිත ආනාපානයට ගැනීමට හැකි වුණා. ඒක තමයි දකින්නේ මේ විධාන කරන්නේ නැතුව මෙහෙයුමකින්තරව හිත නැවත මූල කර්මතාණ්ඩ යෑම හොඳ දෙයක් විදිහට දකින්න නරක දෙයක් විදිහට දකින්න. හොඳ දෙයක් විදිහට. ඒ හොඳේ කොහොද කවදාද ඉගෙන ගත්තේ? කොහොමද හිත මේ පාඩම ඉගෙන ගත්තේ? සමිනාංශය කියන්නේ භාවනාව කරනකොට ඒක වෑයමකින් තොරව මට නැවත සිත ඒ තැනට ගන්න පුළුවන් වුණා කියන එක මේ කියන්නේ මම පළවෙනි දවසේ නම් කරනකොට ඉස්ලාම් පාරයන්ක භාවනා විනාඩි 10ක්වත් මට කරගන්න බැරි වුණා. සිත පිට ගියා. ඒකට නැවත වෑයමක් දරලා තමයි මම ඒ කාල සීමාවේදී භාවනාව යෙදුනේ. ඒත් මේ ඊයේ හවසේ කරපු දෙයින් වෑයමකින් තොරව මට ගන්න පුළුවන් වුණා සිත. ඒකින්ද මම හිතනවා ඒක කීකරුකමින් සිත ආනාපානයට පැමිණීම මට වාසියක්. වාසියක්. ඒක මම පිළිගන්නවා. ඒ වුණාට මේක කොහෙන් ඉගෙන ගත්ත පාඩමක්ද? එහෙම නැත්නම් මේ අම්මා අප්පා දීප එකක්ද? පොත් බලලාගත් එකක්ද? කොහෙන්ද මේ හිත මේ වැරදි තැනක ඉඳලා හරි තැනට අනායාසයෙන් එන තැනට එනවා කියන ඕනේ හොඳම පැත්ත හිතේ. මේක කොහෙන්දින් තමයි මේක හුරු කරගත්තද කොහොමද උනේ කියන එක කැමැතිද කට උත්තරයක් වශයෙන් කියන්නේ. කොහොමද වෙන්නේ ඇත්තේ කියලා හරි අඩු ගන්න. මම දන්නේ මගේ ප්‍රශ්නේ හටියට එල්ල වුණාද කියලා. මම හිත පිට ගිය වෙලාවේදී පිට ගියවා දැනගත්ත ගමන් මෙතෙන්ට යන්න ඕන කියලා යාම දන්නවා. යා පාපෝ ගෙදර එනවා. ඒක බොහොම වටිනා ගුණයක්. මේක කොහොමද මේ Tamange හිතට මේක වද්දාගත්තේ? වැදුනේ කොහොමද කියලා මං අහන්නේ. ඒක Tamanට වගකීමෙන් උත්තර දෙන්න පුළුවන් එකද නැත්නම් මට නිකන් අහම්බෙන් වෙච්ච එකද? අහම්බෙන් වෙච්ච එකක් සමිහන්සේ කියන්නේ පළවෙනි දවසේ ඉඳන් ඊයේ වෙනකොට ඒ දෙ කියන්නේ පළවෙනි දවස් දෙක ඇතුළත මට හැම දෙයක් උනේ නැහැ. මං ආයාසයෙන් ගත්තේ. ඒත් ඊයේ එක හම්බෙන් වගේ يعني වැඩි කාල සීමාව මම ඊයේ භාවනාවේ පරයන්ක භාවනාවේ එක දිගට මේ යෙදුනා. අහම්බෙන් වගේ තමයි ඒ දේ ආයාසයෙන් තොරව මට සිදු ඒ දේ වෙන කෙනෙකුට සිද්ධ වෙන්න වේවා කියන අදහසෙන් කාටද උපදේශයක් දෙනවනම් මෙන්න මෙහෙම කෙරුවොත් මම තමන්ගේ වැරදිතන හිතලා අගෝචර භූමියේ ඉඳලා ගෝචර භූමියට හිතෙයි කියලා වෙන කෙනෙකුට උපදේශයක් දෙනවනම් කොහොම හිතයිද කොහොම කියනවද කොහොමද කියන්න පුළුවන් හිතා ගන්න අමාරුද මේ කාට හරි මේ පරිණාමය මේක හොඳ පාඩමක් කාට කියලා දෙන්නේ කොහොමද? මෛත්‍රී කතා කරන ගියා අමාරු වැටෙනවා ඒකයි වෙන්නේ. කෙසේ නමුත් මෙච්චරයි අපි භාවනා විභජන ගන්න එකම දේ. භාවනා කරනකොට කොච්චර දෝ හිත නරක තැනට යනවා. නරක තැන කියපුවා දැනගත්තට පස්සේ හොඳ තැන දන්නවා මේ නරක තැන. හොඳ තැන ගෙනත් තියෙන එක එච්චරයි භාවනාව කියන්නේ. නරක තැනට යන්න එපයි කියන්නත් එපා. ඉස්සලා ඉස්සලා කිව්වට හිතෙන්නේ නැහැ. හිත බොහොම කීකරු අකීකරුයි. ඒක පහ වෙනකොට භාවනා හරින යෝනිසමංස්කාරය හරින සම්මාදිට්ඨිය හරින නරක දේ නරක දේ වශයෙන් දන්නවා. හොඳ දේ හොඳ දේ වශයෙන් දන්නවා. නරක දේ නරක දේ කියලා දැනගන්නකොට ඉබේම හිත හොඳ දෙයට එනවා. ඒක මානව මනස මනසක්. ඒ මානවයේ අයිතිවාසිකම. නරක දේ හොඳ නරක දෙයට ගියා කියලා පශ්චාත්තාප වුණොත් ඒක මකන්න ගිය ගමන් හිත අන්තිම අවුල් වෙනවා. නරක දේ නරක දේ වශයෙන් දන්නවනම් දැනගත්ත ගමන් ඒක නැවත හොඳ දෙයට එනවයි කියන එක කාල් මාක්ස් තුමත් කියනවා බුදුජාන් වහන්සේත් කියනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේත් කියලා තියෙනවා. ස්වභාවයෙන් අපි හොඳයි. මේ නරකත් එක්ක හැප්පෙන්න යනවායින් තමයි අපි නරක දේ තියෙන නරක බාරගත්ත වෙන්නේ. නරක දේ නරකේ බව දැනගන්නකොට එයා දැනගන්න ඕන හොඳ දේ මොකද්ද කියන එක. බුදුජානසේකට අපිට කර්මත්තානක් දීලා තියෙනවා. නිසා හිතට ඕන තරම් හිතන්න කියන ප්‍රශ්නේ නැහැ. ඕන තරම් සද්දවලට නන්නත්තර වෙන්න කියන්නේ. ඕන තරම් වේදනාවට ගෙනියන්න කියන්නේ. යම් වෙලාවක තමයි තේරෙනවා නම් දැන් මම ඉන්න ඕනේ මූල කර්මත්තන් නම් ඉන්නේ සද්දක, ඉන්නේ වේදනාවක, වෙන්නේ හිතවිල්ල කියලා දැනගන්න එක විතර ඕන කරන්නේ. ඒක බුදුජානනාංශය සඳහන් කරලා තියෙනවා. ඥානතෝ භික්ඛවේ පස්සතෝ ආශවාණං khයං වදාන. මේ ආශ්‍රව ධර්මයන් මේක ආශ්‍රව වර්ධන බව දන්නවනේ එච්චරයි. ඒක කියරෙනවා කියලා. අයින්ස්ටයින් කිව්වේ ඕනම ගානක් දිහා බලනකොට මේ ගාන තේරුම් ගත්තා නම් උත්තරය එතන තියෙනවා. ඊට පස්සේ අපි ඒ ප්‍රශ්න පත්‍ර බලන එකගේ පහසුවට කාණ ලියලා ප්‍රමේය දාලා පියවර දෙකකින් හදලා පෙන්නනවා. නමුත් හදන්න කියන්නේ ඉස්සෙල්ලා තමයි දන්න මේ ප්‍රශ්න මේකයි මේක ව්‍යාපාර වස්තු ගානන්ද බීජ ගණිතයේද ශීඝ්‍ර ජ්‍යාමිතියේද සුද්ධ ගණිතයේද වැඩ කරන නිසා ගාන කියනට උත්තරේ තියෙනවා. ඒ නිසා අපි ඉන්නේ වැරදි බව වැරදි තැනක් බව දන්නවනම් ආයෝ හිතට අත්තල් බඳලා දෙන්න ඕනේ නැහැ. ඉස්සෙල්ල ඉස්සෙල්ලම එයා එහෙම කරන්නේ නැහැ. එයා දන්නේ ඇත්තටම දන්නේ කලබල වෙනවා. ඒ නිසා මෙතන හො නරක දේ මෙතන හොඳ දේ. කියලා බලන්නේ හිටියොත් එදාට තේරෙයි ධර්මීය වැඩ කරන්නේ ධර්ම න්‍යායකට මමයා තමයි මේ තීරම මන කරන්නේ. මම හරි පෙන්නන දේ ඔබ කරබන්න මේ දේ පෙන්නපන් මේක හරිද මේක නරකද කියලා ස්වභාවයෙන් වෙන්නේ මොකද්ද බලන්න උදාහරණයක් වශයෙන් කියනවා ලෝ ගෙදර කැත් එක්කත් වෙන කුණු කුස්සිය කුණු ඕනම දෙයක් මුල්ලකට එකතු වෙලා වහලා තියන්න ඒක පුස් කරනවා විස වායු ඇති කරනවා ගෙදරට අවලක්ෂණයක් වෙනවා නැත්නම් ඔක්කොම අරගෙන අවුවට දාන්න නොබෝ වෙලාවකින් කොම්පෝස්ට් එකක් වෙනවා ඊට පස්සේ ඒක ලෝකේ තියෙන හොඳම පොහොර බාටපත් වෙනවා. ඒක කිසිම මේ රෝගකාරක විස බීජයකට ඉන්න බැරි වෙනවා. ඊටු වෙන්නේ ඔක්කොම මෘතෝපජීවී බැක්ටීරියා විතරයි. ලස්සන මේ කාබනික අයින්ද්‍රිය පොහොරක් බාටපත් වෙන නිසා අපි ළඟ තියෙන කෙලෙස් ඔක්කොටම සතිය ආලෝකේ වටන්න. අසංගන්න ගියොත් හෝ පටලවන්න ගියොත් තමයි ඒ නිසා මේ ඒ ලියවිලා තියෙන වාක්‍ය මීට පස්සේ ලියනකොට ඒක පිටවන්න පුළුවන් තරම් විස්තර දෙන්න. මගේ හිතේ තිබුණ විහිතිවිල්ලක මම ඉන්නේ හිතවිලක බව දැනගත්තට පස්සේ හිත ආනාපානෙට ගියා. ගියාට පස්සේ පිටකමනක් ගිය කෙනෙක් තමගේ දෙට එන්න වගේ මට නැවත ආනාපානෙ කරන්න පුළුවන් වුණා. ඒකත් කෙරුව නෙවෙයි සිද්ධ වුණා කියන මේ පිට ගිය හිත නැවත gedara පැමිණීමේ විස්තරය කියන්න පුළුවන් නම් එයා නිවන් නොදැක්කට නිවන් පාර දන්න කෙනෙක්. මම කියනවා මාර්ගස්ත පුද්ගලයෝ කියලා. එයා මාර්ගයට වැටලා තියෙන. දැන් මේක නැවත නැතර කර කර බලන එකයි තියෙන්නේ. සක්මණේදීත් ඕක වෙනවා. එදිනෙදා වැඩ කරනකොටත් වෙනවා. පරියන්කේදිත් වෙනවා. හිතවිලි වලිමුත් වෙනවා. ශබ්ද වලිමුත් වෙනවා. වේදනාව වලිමුත් වෙනවා. බලන්න ඒක දැනගත්ත ගමන් නැවත තමන්ට ආරක්ෂක භූමියට හිත පැමිණෙන ගතිය තියෙනවා නම් ඒ කෙනාගේ මේ ඇති කරගත්ත මේ ගුණය නැති කරන්න කිසිම මායකට බෑ කිසිම කෙලෙසයකට බෑ කිසිම දුකකට බෑ කිසිම කරදරයකට බෑ මොකද මේක පයින් ගැහුවට මොකද උතුරු කට්ට කොහොම වුණත් කැරකෙන්නේ උතුරටම තමයි. පොල් ගෙඩියක් වතුරට දැම්මොත් කොහොම කෙරුවත් කොච්චර කරකොල දැම්මත් ලැබු පැත්ත උඩට එනවා. ඒ වගේ මේ මේක හොඳ මේක නරක කියන එක පෙන්නලා දුන්නාට පස්සේ හිත මෙතෙන්ට එනවයි කියන එක අපිට අයිති ගුණයක් නෙවෙයි ඒක අපිට හම්බෙච්ච මානව අයිතිවාසිකමක්. අපිට තියෙන හිතට සුද්ධ අවස්ථාවක් දෙන්න පැහැදිලිවම මම ඇඟිලි ගහන්න නැතුව මාන්නේ ඇඟිලි ගන්න නැතුව තෘෂ්ණාවෙන් කෙලසිලා නැත්නම් හිත ස්වභාවයෙන් යන පිරිසුදු තැන්න කියන එක ඒක ප්‍රසිද්ධ දාර්ශනික මතයක්. ඒක තේරිච්ච දවසේ පේනවා ජීවිතේ මල් විහිම්පල්. ස්වභාවයෙන් යන දුර නම් යන්නේ මෙයා හොඳ තැන. මේ මම මේ හොඳ නරක බේරලා මෙතෙන්ට ඵලයන් කියලා හසුරවන්න යනවනේ. ගිය ගම යන්නෙම තණ්හා ඇති කරන දෙයකට, මාන්න ඇති කරන දෙයකට, ditthi ඇති කරන දෙයකට. ඉතින් ඒ පුද්ගලට පේන්නේ නැහැ. මොකද එයාගේ මානෙනේ වැඩෙන්නේ. එයාගේ තණ්හාවනේ වැඩෙන්නේ. එයාගේ මමයනේ වැඩෙන්නේ. බුදුජානනාංශය දන්න මේ මනුස්සයා තාමත් මේ හිතට මේ යන්නේන පාර කියලා දෙන්න හදනවා. කියලා දෙන්න යන්න එපා. හිතට සුද්ධ අවස්ථාවක් දෙන්න. මම කියන්නේ මේකට සොයන්වරයක් දෙනවා කියලා. කොල්ලෙකුට රජකුමාරයෙකුට රටේ ඉන්න ලස්සනම කුමාරිකාවක් ගෙනල්ලා කැමැතික තෝරගන්න කිව්වට පස්සේ ඉතින් කුමාරයා තෝරන එක තමයි හොඳම එක. ඒක වෙන කවුරුත් කියන්න ඕනේ නැහැ. ඒ කුමාරියම තාත්තා තෝරන්න යන්නෙත් නැහැ. කුමාරයාගේම තාත්තා තෝරන්න යන්නෙත් නැහැ. අනිත් වගේ මේ හිතට සුද්ධ අවස්ථාවක් දීමට අපි සතිය කියලා කියනවා. දුන්නට පස්සේ ආයෙත් යනවා. ඒක සාදු කියලා අනුමෝදන් වෙලෙච්චා. හෙටත් පිට යන්න අරින්න පිට ගිහිල්ලා ආයෙත් එන්න අරින්න. උතුරු කට කරකොල අතාරින්න බලන්න ආයෙත් කරගෙන උතුරටම තමයි. පොල් ගෙඩියක් දාන්න බලන්න වතුර වල කවුරු මොනවා කරුවක්වත්. ගුරුත්වාකර්ෂණ ක්‍රමයේ හැටියට ලබු පැත්ත උඩට යනවා ඒ පැත්තට හිටියොත් රිකිල කවදාවත් ඇඹරෙන්නේ නැහැ. එදාට රිකිල කෙලින්ම පොල් ගෙඩිය උඩට එනවා. ඒ නිසා තරම් කරන කට්ටේ පොල් ගෙඩිය වතුරට දාලා ඒ තිබ්බ විදිහටම ගිහිල්ලා තැම්පත් කරනවා. තේරුණාද? ඒ ස්වාමීන් වහන්සේ. එතකොට මේ ඉදිරිපත් කිරීමෙන් මොන වගේ කමඨං සුද්ධ වීමක්ද බලාපොරොත්තු වෙන්නේ මම මේ අවධානය යොමු කරේ වෙන තැනකට. යන විදිය හරි උනන්දුවෙන් කරන්න ඊට අමතරව මේ මේ මේ මේ මෙතනයි මට දැනගත යුතු ප්‍රශ්න කියලා මොනවාට තියනවද මේ විශේෂයෙන් කියන දෙයක් නැත්තම් ධෛර්යයෙන් කරගෙන යන්න පුළුවන්. ඉදිරියටත් මේ විදිහටම කරගෙන යන්න බලාපොරොත්තු මේකම වෙන්නේ හැමදාම අපේ தත්ත්ව වෙනස් වෙනවා මතක තියාගන්න හිතට කවදාහකත් අපිට හොඳේ විතරක් තියන්න බෑ. හොඳ නරක දෙක හොඳ දුක සැප දෙක ලෝකේ නිති පෙරලේ තියතක ලෙස ලෝකේ නරකේ ඉන්නකොට නරකේ ඉන්න බව දන්නවනම් එයා හොඳට එයි හොඳේ ඉන්නකොට හොඳේ ඉන්න බව දන්නවනේ එච්චරයි. මේකට කරප්පන් ඇල්ලෙන්න යන්න එපා, කලබල වෙන්න යන්න එපා, සදාචාරවාදී වෙන්න එපා. පෙන්නන එක විතරයි සතියෙන් කරන්නේ. මුලදී නම් ඇත්තට මේක ওই කියන තරම් සූර නෑ. පහුවෙනකොට යාට පෙනේවි. ස්වභාවයෙන්ම මේක හොඳ දිහාට හැරිලා යනවා. මොකද දැන් අපි සාකච්ඡා කරලා තියෙනවනේ අදිෂ්ඨාන ශක්තියක් හිතේ තියෙනවනේ චිත්ත ශක්තියක් තියෙනවනේ අන්නේ අව ඒ චිත්ත ශක්තියකින් යුක්ත පරියන්කට යෑමට කියනවා ලෑස්තිලා යන්නේ කියලා. ඒක තමයි අපි උපයාගත්ත දේ මේ ආධ්‍යාත්මික ජීවිතේ. ඒ ලෑස්තියෙන් වාඩි වෙන්න ඒකල කියන්නේ හිතට. ඔබට හොඳට තේරෙනවා හොඳ නරක. මම ඉන්නේ විනිශ්චය කරන්න. ඔබ විනිශ්චය කළා ඕන තැනකට ඵලයන් කියලා. ඒකට මම භවනා ලෝකේ කියන්නේ ඕටෝ පයිලට් එකෙන් දානවා කියලා. ප්ලේන් එක තනි කරම යන්ත්‍රයට බාර දෙනවා කරන්න කියලා. යම් කිසි මට්ටමකට උඩට ගත්තට පස්සේ මීටර 100කට උඩට ගියාට පස්සේ ඕන ප්ලේන් එක ඕටෝ පයිලට් එකෙන් දාන්න පුළුවන්. ඕනම තියෙන ප්ලේන් එකක් දැන්. ඒ වගේ දාන එකයි තියෙන බලන්න. දැම්මම පස්සේ ඒක GPS තුනකින් එයාපෝට් එකෙන් හෑන්ඩ්බුක් එකේ තියෙන විදිහට ලස්සනට කරගෙන යනවා. මේ ඇඟිලි ගැහිම නිසා තමයි මේ අවුල් වෙලා තියෙන්නේ. මම ඒ වාක්‍ය විතරයි මේ පොඩ්ඩක් විග්‍රහ කරේ. මේ දිගට කරගෙන යන්න අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී පාදයේ එසවීම ගෙන යනවා තබනවා යයි මෙනෙහි කළමි. මුල මැද අග අවස්ථා නිරීක්ෂණය කළෙමි. දකුණු පාය වම් පාය ලෙස පැහැදිලිව නිරීක්ෂණය කළ නොහැකි වුණත් දකුණු පාය වම් පාය යයි මෙනෙහි කිරීමෙන්ම වම දකුණ හඳුනා ගතිමි. පියවර 20ක් 25ක් යන විට යටිපතුල් වල ඇටකටු වලින් ඇවිදින බවක් දෙපයේම යටිපතුල් වල මස් නොමැති බවක් දැනේ. තදබර බවක් දැනේ. <clears throat> ඇටකටු වලින් ඇවිදින හා තද බර දැනීම සක්මන් භාවනාව මා හොඳින් නොකරන බවට සලකුණුද? හොඳින් භාවනාව වෙනවා නම් পায় සැහැල්ලු බවක් හා සැහැල්ලුව ඇවිදින බව දැනිය යුතුයද? ගරු ස්වාමින් වහන්සේ පිළිටවන්න. සක්මන් භාවනාවෙන් පසුව පරයන්ක භාවනාවට ගියමි. මම දැන් මෙතන වාඩි වී සිටීමේ යන්න විනාඩි 5ක් පමණ නිරීක්ෂණය කළමි. හොඳින් පිම්බීම හැකිලිම වැටහෙන්නට විය. හැකිලීම සිදු වී නැවත පිම්බීම සිදුවන විට මොහතක් නතරව සිට පොඩි ගැස්සීමක් ඇතිව පිම්බීම සිදුවේ. ශාරීරික වේදනා දැනෙන විට ඔබ වහන්සේගේ උපදෙස් අනුව ද්වේෂයෙන් තොරව ඒ දෙස බලා සිටීමි. වේදනාව අඩු වන්නේ නැත. කොන්දේ වේදනාව දෙස බලා සිටින විට ටික වේලාවකින් වාර 20ක් පමණ නිරීක්ෂණය කරමින් සිටින විට එම කොන්දේ වේදනාව නැති වී උරහිස් වේදනාව ඇති වේ. මාගේ සමාධිය හොඳ බව වැටහේ. වෙනත් අරමුණු එන්නේ නැත. නැගිටීමට නොසිතේ. මෙසේ සිටින විට ඇස්වසා සිටින විට දැනෙන කලවර නැති වී කුඩා ආලෝක බුබුලක් ඇති වී විශාල වේ. කෙස් රොදට උඩින් අලංකාර කහපාට තරමක් ලොකු දැල්ලක් පෙනේ. කණ්ණාඩියකින් බලා සිටිනවා වැනිය. සතුටක් දැනේ. හොඳින් භාවනා කරනවා යයි සිතේ. තව තවත් භාවනා කරන්නට සිතේ. මෙවැනි විටක ක්ලේශයන් රාගයන් යයි මෙනෙහි කළ යුතුයද කරුණාවෙන් පහදා දෙන්න ඔබ වහන්සේට දීර්ඝායු. අයිතන ඉස්ලාම් දාසේ ධර්මදේශනාදී මතක් කරපු විදිහට තම මූල කර්මස්ථානයේ අත නෑර යනකොට ඕනම දෙයක් හිතට පේන්න පුළුවන් දැනෙන්න පුළුවන් රස ගඳ පහස ශබ්ද වතින් ඒ දැනෙන හැමදේම මූල කර්මස්ථානයේ ඒ පදලමින් කඩන්න කරන කරදර මිස ඒව එකකවත් මොනම නිමිත්තක්වත් නැහැ මොනම සංඥාවක්වත් නැහැ ඒ නිසා සක්මන් කරනකොට කෝටු කකුල් වලින් ඇවිදිනා වගේ දැනෙනවද එහෙනම් පූසෙක්ගේ වගේ කොට්ට උඩ ඇවිදිනවා දැනනවා කියනක හොඳ නරක නෙමෙයි තියෙන්නේ මේ කෙනාට කියන්න පුළුවන් නම් සභාවට එව්ව තියෙනකොට මම ඉඳගෙන නෙවෙයි ඉන්නේ මම ඇවිදිනවා කියන එක දැනුම තියනවාද කියලා අන්න ඒකෙන් නම් කියත හැකි භාවනාව හරිද වැරදිද කියලා. කීපේකනට කියන්න පුළුවන් ද සපේලා මට මේ කෝටු කකුල් වලින් ඇවිදිනවා කියන එක හොඳ නැද්ද? පූතේකේ කොට්ට වගේ ඇවිදින එක හොඳද? ආදිවාසී එක තියේදී මේ කොයි එකෙන් ඇවිදිටිත් මම දැන් ඉඳගෙන නෙවෙයි ඉන්නේ මම දැන් සක්මන් කරනවා කියන එක ආසන්නයේ තියාගෙනද මේ කතා කරන්නේ නැත්නම් ඉඳගෙන ඉන්නවා නෙවෙයි තක්මන් කරන බව දන්නේ නැති මට්ටමට මේ වැඩ වැටහෙන විස්තර Tamanට බාධා කරනවාද කියන එක කැමැතිද කට උත්තරයක් දෙන්න. අපේ ආදුරණාංශ දැනෙනවා ඇවිදින බව. එච්චරයි. එහෙනම් භාවනා කැඩිලා නැහැ. ඒ අතරමැද පේන මොනම දෙයක්වත් හොඳ නරක තෝරන්න යන්න එපා. ඒක තමයි සතියේ තියෙන වස. පේන කොයි දෙයත් හරියි. ඒ පේන දේ බාර ගන්න තුව මෙහෙ මේක හොඳ නෑ මෙහෙ මේක හොඳද කියන එක තමයි මේ චින්තාමේ වශයෙන් අර ලස්සන ප්‍රත්‍යක්ෂේ අවුල් කරනවා. ඒක නිසා ඒව එනමමයි. මේක හරි ඇති මේක වැරදි ඇති මේක ස්වාමීන් ආගන්න ඕන කියලා. එකයි කියන්න තියෙන්නේ තම මේ ඉඳගෙන නෙවෙයි ඉන්නේ මං ඇවිදිනවා කියලා දන්න තාක්කල් භාවනා දියුණු වෙනවා. ඊට පස්සේ පරියන්කට ආවට පස්සේ පරියන්කේ ඉන්නා තාක්කල් පිම්බීම හැකිලිම් වෙනවා, තානාපාන වෙනවා, මුලමැදක පෙන්නත් මම ඉඳගෙන ඉන්න බවට යන්න පුළුවන් නම් නැත්නම් ඒක පේනසෙක් මානේ නම් බහනා වැඩෙනවා. අරක පේන්න ඕනේ අරක පේන්න ඕනේ නැහැ කියලා මොනම දෙයක්වත් මේ භාවනා ලෝකේ ස්ථිර කියලා කියන්න බෑ. පේන්නේ Taman ඊට ඉස්සෙල්ලා දවසේ ගිලගුවා තමයි. හිතේ තියෙන දේවල් තමයි පේන්නේ. ඒ නිසා ඒකෙන් කිසිම අර්ථයක් ගන්න එපා. ඒ මොන දේ පෙනුනත් මම මේ ඉරියව්ව අදහනවා. ඇවිදිනකොට ඇවිදින බව පේනවා. ඉඳගෙනකොට ඉඳගෙන ඉන්න බව පේනවා කියන මේ සරල උපමානේ මේ සරල කාරණාව දන්නවනම් බහන ඉතාමත්ම සරල දෙයක්. අපි හිතන්නේ මේක පෙන්නුවත් හොඳයි මේක පෙන්නුවත් නරකයි. ඉතින් ඒ සැකේ ආපු වෙලාව ඉඳලා භාවනා නිකන් මේ කුරේ ගෙවිල වගේ භාගයට ගොනා යන්නේ අඩමානියට තමයි. යඩමානියට යන්න හේතුවම තමන්ගේ භාවනා ගැන තමන් සැක කරනවා. ඒක ඥානයක් නෙවෙයි. ඒක වංචනික ධර්මයක්. ඒ සැකේ නැති කරන්න තියෙන ක්‍රමේ තමයි මම මේ ඉරියව්ව දන්නවනම් ඒකට නිසකනම් භවනා දිගටම දිනුනා කියලා හිතා ගන්න. හොඳයි. ගරුතර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී දකුණු පාදයේ ඇති අපහසුතාවයක් නිසා දකුණ බවත් වම් පාදයේ අපහසුතාවයක් නොමැති නිසා වම බවත් හොඳින් පැහැදිලි නිසා ඉක්මනින්ම සිත සතිමත් බවට පත්වෙන බව පැහැදිලිය. ඒ අනුව සක්මන් කාලය අදිෂ්ඨාන කර අවසන් කර පරයන්කයට පිවිසෙන්නෙමි. මේ දින කීපයේම එසේ පරයන්කයේදී සිත හුස්ම පවත්වා ගත්තා නමුත් ශරීරය නොඑක් අතට පාලනය කරගත නොහැකි නොහැකි විසවීමකට භාජනය වන බව වැටහිණි. හරියට පාපන්දු ක්‍රීඩාවකට පුහුණු වන පිරිසක් බෝලය එක් එක් අය අතට පත් කරනවා වැනිය. අවසානයේදී දැනෙන්නේ හිස ඉදිරියට නැවී ඇති බවකි. එවිට නැවත හිස කෙලින් කරගෙන සිටිමි. මෙම ක්‍රියාවලිය කීප වටක් කීප විටක් සිදුවද එය භාවනාවට බාධාවක් නොවිය. පරයන්කයෙන් නැගී සිටිය විටද තද හිසේ අමාරුවක් ඇති බව දැනෙන්නට විය. මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කර දෙන මෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණ වේවා. හිසේ අමාරුවක් තියෙනවා කියන්නේ ඔළුව ඇතුලේ මොනවද තියෙනවා කියන එක නෙවෙයි. හිත නෑ. මොනවා කරන්න නැති වුණොත් ගොම තිබුණොත් තමයි ප්‍රශ්න තියෙන්නේ. දැන් මොයි එකක්වත් තියෙනවා සතුට වෙන්න මොලේ ඇතුළේ මොනවාරි තියෙනවා. කොච්චර සතුට වෙන්න ඕනේ. ඉතින් ඉස්සෙල්ලා කියන දකුණු කකුලේ අපහසුාවක් නිසා මට දකුණු කකුල බව දන්න මේ අපහසුව වර්ගීකරණය කරන්නේ නැත්තේ ඇයි? මට මේ කකුලේ බරක් දැනෙනවා උලක් කනලා තියෙනවා තුවාලයක් තියෙනවා කියන අන්නේ පුංචි කාරණාව මේ භාවනා රචනයේට ඉතාමත්ම වැදගත්. ඒක මල්ලෙන් ගහනවා. අමාරුවක් තියෙන බව තේරෙනවා මේ අමාරුවක් නැති බව තේරෙනවා කියලා. මේ අමාරුව අසවල් තැන මෙන්න මේ අමාරු කියලා ලිව්වනම් ලියන්න ලියන්න ලියන්න උත්සන්න ප්‍රායෝගික කාරණාවක් නේ. මෙන්න මේ භාවනාදී මේ වැටහෙන මේ පුංචි දේවල් නොසලකා හැරලා මොනවදෝ පස්සේ ඉලවනවා. ලිබෙකන කැමතිද කියන්නේ මේ කකුල මොන වගේ අමාරුවද තිබුණේ කියලා. ඒ පාදයේ තියෙනකොට තාමත් ටිකක් වේදනාවක් දැනෙනවායි. හරි ඒක මේක තුවාලයක් එහෙම නැත්නම් තුවාලය සනිපෙච්චක් කිව්වම ඒක අර අපහසුවක් දැනනවා කියලා නම්බුකාරයකට වැඩිය මේක බොහොම රසක් බොහොම ඕජාවක් තියෙනවා ඒක කෙලින්ම හෙලි කරන්න. එතෙන් තමයි මේ සාක්්‍ය උසාවියේදී සාක්්‍ය ඇද්දු අත්තුටු සාක්්‍යයක් කියන්නේ. නඩුව කඩන්නේ එතනින් අපි. ඒක මේ අමාරුවක් අපහසුයක් කියලා මේ ඩිප්ලොමැටික් භාෂාව දාන්න ගිය ගමන් අර ඕජාව එන්නේ නැහැ. ඒක නිසා මට මෙහෙම අමාරුවක් තියෙනවා කිව්වනම් අනික් කෙනෙක් උනත් දන්නවා මේක භාවනාවට මේ අමාරුවක් තමයි සතිය පිටවන්න උදව්වක්. එහෙමනේ කියන්නේ. කොච්චර වටිනවද බලන්න. මට මේ අමාරුව තියෙනවා. ඒ අමාරුව නිසා මට ඒ කකුලේ තමයි පර තියෙන්නේ කියලා දැනෙන එක පැමිණි දුක් පැණි රහයි කියලා අපේ සිංහලයේ තියෙන කියමන්නේ මේ. ඒක දෙන්න සුද්දෙටම. අමු මස් දෙන්නා වගේ. මගේ කකුල වේදනාවක් තියෙනවා තුවාලයක්. ඒ තුවාලය මෙතනයි තියෙන්නේ. ඒක මට පය තිනුනට බරට දැනෙන නිසා මම හොඳටම දන්නවා මේක දකුණ කියලා. ඒක නැති බව වම. ආන්නේ තොරතුරු අවශ්‍යයි. ඒ වගේ මේක එකක් වගේ නතර වුණා නම් ඔළුව ඇතුලේ තියෙනව මොනවාරි. නිකම්ම නිකන් හිස් එකක් නෙවෙයි. සන්තෝෂයි. මට වෙන්නේ මේ ප්‍රශ්න තෝරන්න තියා සංවිධායකවවත් දන්නේ නැහැ මේකේ වැඩි මේ මේ කමඨාන් සුද්ධ කිරීමේ කලාව. ඉතින් මට මේ කට්ටිය ප්‍රාණපීඨ තියෙන සංවිධායකතුමිය හදාගත්තොත් ලොකු ජයග්‍රහණයක්. ඉතින් මම කරන්නේ ඒකෙදී මම නිර්දේ විදියට නිර්දේ විදියට පහර දෙනවා. පහර දෙල බැන්නම් ඵලයන්. ඉතින් ඉන්නවනම් හැදියක්. එතකොට තොග බිස්නස් එකට යන්නේ. ඉතින් ඒ නිසා අද තවත් එකක් මම කෑ ගහපගේ ප්‍රතිඵල තියෙනවා. දැන් කමට අහන්න අදාළව කතා කරන්න තීරුම් ගන්න තියෙනවා. මේක සාමාන්‍ය හැටි රිට්‍රීට් එකේ පළවෙනි දවස් දෙක තුනේ ඕක මොකද දෙනකොට තේරෙන්නේ නැහැ කමටහන් සුද්ධ කරනවා කියන එක. නමුත් ඒක තේරුම් ගත්තේ නැත්නම් ඒක ඉතින් මගේ වැරද්දක් නේ. ඉතින් මම ප්‍රීම සංවිධානයත් මගේ පැත්තට අරගෙන මේ අපි සත්කාරය කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒක නිසා මේ මේ විදිහට කරන්න ඔය වගේ රචනාව ලියන්න ලියනකොට අර ඒ අත්‍යන්ත මිහිරි කාරණා මේකට කියන ධර්ම ඕජාව කියලා. ඒ ඕජාව ඇතුල් කරන්න රචනෙට. නිකන් වල්පල් නෙමෙයි. ඇත්ත වශයෙන් ප්‍රත්‍යක්ෂ දේ. එතකොට ඒක තේරෙනවා. අහගෙන ඉන්න එකට තේරෙනවා සතිය පිහිටලා තියෙනවා කිය. ටිකට කරගෙන යන්න ඈ. පූජනීය ස්වාමීන් වහන්සේ මා සක්මන් භාවනාවේ යෙදෙන විට දකුණු පාදය ඕන කැමින් මඳක් බරවත් වම් පාදය සැහැල්ලුවත් සැහැල්ලු ලෙසත් තබන බව හැඟේ. සක්මන් කරන විට ගත සිත සංසුන් වී යයි. ඉඳ හිට සිත බාහිර අරමුණු කරා යන බව දැනුණත් නැවතත් සිත සක්මනට යොමු කරගත හැකිය. පර්යංකයේ හිඳ හුස්ම සිත යොමු කළ විට මල් පෙත්තක් ඇඟේ ගෑවෙන ආකාරයට ඊතා සියුම් බවක් ආස්වාසයක් ප්‍රාස්වාසයක් නාසිකාග්‍රය තුල දැනේ. කය සැලවීමට නොහැකිසේ තද ගතියක් දැනේ. එහෙත් කය ඇති බව හා ඉඳගෙන සිටින බව හොඳින් වැටහේ. මෙසේ බොහෝ වේලා සිටින විට මොහනාවට ප්‍රදේශය ප්‍රසන්න හා ආලෝකමත් වන බව දැනේ. එසේම දැන් ඇති කියා අලස හැඟීම්ද ඇතිවේ. ඉහළ සක්මන් මළුවේදී පරයන්කේ සිටින විට බාහිර ශබ්ද ඇසුණත් ඒවා බාධාවක් නොවේ. එහෙත් අනෙක් පිරිස මා දමා පහළට ගිහින් ඇති නැතිනම් අනෙක් අය මා දෙස බලා ඇති වැනි සිතේ ඇති වුණු සිතුවිලි සමුදාය නිසා භාවනාවෙන් නැගී සිටීමේ ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. මේකේ අර පළවෙනි වාක්‍යයේ තියෙනවා වුවමනාවෙන් දකුණට බර තියනවා කියලා හැංගෙනවා කියලා. ඒ නිසා කෙනාට චෝදනා කරන්න බෑ. නමුත් එහෙම වුවමනාවෙන් විකෘති කරන්න බෑ සාමාන්‍ය ස්වභාව ගමන යන්න. ඉති සමහරු කොහොමවත් අධිරාජ්‍යවාදී දක්ෂිනාන්තික කට්ටියක් ඉන්නවා. ඉතින් මොනව කරන්නේ? තව කට්ටියක් වාමාන්තිකයි. ඉතින් වාමාන්තික කට්ටියට වමට බර වැටෙනවා. දක්ෂිණාන්තික කට්ටියට දකුණට වැටෙනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඔබේ වාද දෙකම පෙරදිච්ච වාද දෙකක්. ඉතින් කකුල් දෙක නැතුව ඇවිදින්නත් බෑනේ. ඔය දෙක එකක් වෙනවා. කොයි වෙලාවක හරි දැනගන්න මේ ලෝකේ එක එකක් සමබරව ඇවිදින කෙනෙක් නැහැ. සර්වඥාන්සිය ඇර. සුපතිට්ඨිත පාදවරන් බුදුහාමරණ විතරයි තියෙන්නේ. නමුත් අපි දන්නේ අපි මේ කෙලින් ඇවිදිනවා කියලා හිතලා දරුවන්ටත් කියනවා කෙලින් ඵලයල්ලා කියලා කක්කොටු බණ. මේ ලෝකේ ඉන්න එක එක්කත් කෙලින් ඇවිදින්නේ නැහැ. මේ ඡාවිත තව කාට හරි කෙලින් ඵලයක් කියන්න අයිතිවාසිකමක් නැහැ. ඒ නිසා අඩු ගන්න තමන්වත් කෙලින් ඇවිදින්න නැති බව දන්නවනම් ඒක ලොකු ජයග්‍රහණයක් ඒතර කාටවත් ඇඟිලි දික් කරන්න යන එකක් නැහැ. කක්කොට්ට වෙන්න යන එකක් නැහැ. ඉතින් ඒක දැනගන්න කොච්චරක් අපි ඇවිදලා නැද්ද මේ පොළොව උඩ. නමුත් කොච්චරක් කල් යනවද මම මේ එක පයකට වැඩියෙන් බර දීලා විදිනවා කියලා දැනගන්න සමහරු ඒකටත් ලැජ්ජ වෙනවා ඒකටත් බය වෙනවා සත්‍යයට බයයි මේ සත් බය වෙන්න එපා. හැබැයි කරන්න එපා වැඩි. කරනවා නම් දිගට කරගෙන යන්න. ඒකට පරියන්කට ගියාට පස්සේ ඒ විදිහේ විවිධාකාර දේවල් එනවා. නමුත් මේක ලියවිලා තියෙන වාක්‍ය මම ඉඳගෙන ඉන්න බව දන්නවා. ඇඟ හිම තද වෙලා තියෙන බව දන්නවා. ඉඳගෙන ඉන්න බව දන්නවා. ඒ කියන්නේ යෝගාවචරයට සැකයක් නැහැ. එහෙමනම් ඒ නිසක භාවය ආවනම් මොන්නම විදියකින් භාවනාව පාලනය කරන්න බා වෙන ඕනම දෙයකට ඉඩ දෙන්න. මේ ඔක්කොම මල් පැන්නුම් ඉර පැන්නුම් තොවිල් නටන්න වෙන්නේ මේ සැකේ දුරු කරන්න. මම දැන් මෙතන ඉන්නවා කියන මේ ඉරියව්ව මට ප්‍රත්‍යක්ෂණය කර ගැනීම සඳහා උරගා බැලීම සඳහා තියෙනවා. ඒක කෙරුව සැක නැති වෙනවා කියන අදහස ආවට පස්සේ ආයේ ගමනේ බාධාවක් නැහැ යෝගාවචරය. ඒ නිසා දවසේ හතර ඉරියව්වෙම ඉන්නකොට ඉන්න ඉරියව්වත් එක්ක යාලුකම, සුහදකම, මිත්‍රත්වය, මෙලෙක් ගතිය, මෛත්‍රිය තියෙනවා නම් ඒ නැති නිවන් යනකම්ම මේ ශරීරය අපිට උදව් උපකාර කරනවා. ඉස්සර වගේ අපි මේකට නොදකින් කියන්නේ අනේකක් නැහැ. ඒක හොඳ සෞඛ්‍ය සම්පන්නව පවත්වාගෙන ආවි මොන සැකයක් ආවත් ඉන්න ඉරියවට හිත දාන්න පුරුදු කරලා තියෙන මේ වාක්‍ය මේ යෝගාවචරයේත් මේ අහගෙන ඉන්න කාටත් වගේ විශ්වාසයක් ඇති කරගන්න අපිට උප්පත්තියම ලැබිච්ච දායාදයක්. ඒක තියෙන තාක් කල් අපිට ඕන පරිශ්‍රණයක් කරන්න පුළුවන්. මේ මේ ඕලාරික අත්පටිලාභෙහි කියලා බුදුහාමුදුරු කියන්නේ මේ කය සාක්ෂි කරගෙන මේ විදිහට දිගට ඉදිරියට යන එකයි කරන්න ඕනේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ රාත්‍රියේදී මා පරයන්ක භාවනාවේදී ආනාපාන සතිය කරන විට හුස්ම රැල්ල නාසය අගින් ආරම්භ වී මුදුනට ගොස් නැවත ප්‍රාශ්වාසයේදී නාසය අග දෙවටනු දැනුණු අතර ක්‍රමෙන් හුස්ම රැල්ල වියකී ගොස් නාසය මුදුන හා නළල තලය යන ප්‍රදේශ ගල් ගැසී එම ප්‍රදේශය හරි මැදින් දෙකට පලනවාක් මෙන් දැනුනි. මා එම අවස්ථාවේ ඉඳගෙන පරයන්කයේ සිටින බව මම දන්නා අතර එම අත්දැකීම මාහට විඳ ගැනීමට අපහසු විය. එමෙන්ම එම අත්දැකීම අවසාන කොට භාවනාවට අවසානයේ භාවනාව අවසානයේදී සාමාන්‍ය විදයට දැස්සර සිටින විටදී පවා නළලතලය හා නාසය මුදුන ප්‍රදේශයේ තදහා බරගතියක් දැනුනි. ප්‍රශ්නේ ප්‍රශ්නයක් නෑ. ඒ වගේ තියේදී Tamanට ජීවිත තර්ජනයක් එහෙම නැත්නම් දරා ගන්න බැරි තත්යක් ආවොත් මිස මේ කොයි එක ආවත් ඉඳගෙන ඉන්න ඉරියව්ව දැන ගැනීම වළක්වන්න ඊටිකක්මට හෝ ඔළුව පලන ගතියට පුළුවන්ද? ඒක තිබුණත් මට ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන් නම් අපි මේ කාය ජීවිත নিরপেক্ষණ තමයි කාය නැති වුණත් ජීවිතේ නැති වුණත් අරමුණත් එක්ක ඉන්නවා කියන එක ඔයගේ අපි හිතන්නේ දහසරයක් කරපු කෙනෙකුට මරණ වේදනාව ආවත් එයා බලන්නේ මේ මැරෙනවා කියන එක නෙවෙයි. මේ මරණ වේදනාව තීටි සත්‍ය පවත්වන්න පුළුවන්ද කියලා. එතකොට කරව පව් මතක් වෙන්නේ නැහැ. කරන්න තියෙන සැලසුම් මතක් වෙන්නේ නැහැ. හිත පිරිසුදුයි. එතැන් මේ මේ මරණය, ඒ කියන්නේ මරණ තරම් වේදනාවක් නෙවෙයි මේක. මරණ වේදන ටික ටික දිදී බලනවා. ඒක තියේදී Taman ජාම බේර ගන්න දන්නවා. ඉන්නේ ඊටව දැන ගන්න දන්නවාද කියලා. ඉතින් මේ විදිහට කියලා කවදා හෝ මාරණාන්තික වේදනාව තියදී සතිය පවද්දපු දාසර පහුවෙන්න තමයි සෝවන් වෙනවා කියලා කියන්නේ. ඔතකම්ම වැඩි කරනවා මේක. එnde ende ende වැඩි කර කර වැඩි කරනවා. ඒක කරාරින් නැතුව දිගට කරගෙන යන කෙනාට ඔය දන්නවා ගේම තේරුම් ගන්නවා ඊට පස්සේ. අද මේ වේදනාව තියේ සතිය පවත් ගන්න පුළුවන් එහෙනම් හෙට වඩනවා ටිටි පොඩ්ඩක් දීලා බලන්න. ඒක හරි ගියට පස්සේ අනිදා සීට වැඩිය දීලා බලනවා. එතකොට යෝගාවචර තේරුම් ගන්නවා මේක මේ වැඩි වැඩි වේදනාවට මුහුණ දෙන්න දෙන්න ප්‍රතිශක්තිය වැඩෙනවා. වැඩි වැඩි වේදනාවට මුහුණ දෙන්න දෙන්න දෙන්න දැරීමේ ශක්තිය වැඩෙනවා. මේක කවදාකවත් අම්මල තාත්තලා අපට දෙන්නේ නැහැ නේ. ඒකට දුක් නැති කරන්න හදනවා. ආර්ථික විශේෂඥයෝ අපිට දුක් නැති කරන්න හදනවා. දීසපන්නඥ කියන අපිට ඡන්ද දෙන්න අපිට ඔකට ඔයගලට ඕන දෙයක් දෙන්නම් කියලා. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඕක බාරගනින්. ඕක තමයි දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ. ඕක සතුටින් බාරගනින්. බාරගත්තට පස්සේ ඔය යකා ඔය කියන තරම් කළු පාට නෑ. ඒ මොකද අර බාර ගන්න කැමති කැමැත්ත. අනේ බාර ගන්න කැමති කෙනාට යෝගාවචරයි කියන්නේ. මේ කැස්ස එනවා කිඹිස් එනවා අරක එනවා මේක එනවා කියලා ඒකට දඟලන කෙනාට යෝගාවචරය කියන්න බෑ. එයා මේ තාම ශරීරයට තියෙන ආසාව නිසා පුංචි කැපකිරීමක්වත් කරන්න කැමති නැහැ. ආධුනිකයට බෑ. ඉස්සරහට යනකොට යනකොට මේ නරබිල්ලම ඉල්ලනවා. ප්‍රාණයට ප්‍රාණය ඉල්ලනවා. ඉතින් දෙන එකයි තියෙන්නේ. වාඩි වෙනකොටම පූජා කරන්න මේ මගේ ජීවිතයත් කයත් ත්‍රිවිධ රත්නයට පූජා වේවා කියලා ඒ වගේ මරණාන්තික තත්ත්වයකට එනකොට කියනවානේ කොච්චර සතුටුද මේක පූජා කරලානේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ අර කලින්ම කරන්නේ අදිෂ්ඨානය තමන්ට ඒ වෙලාවට අදිෂ්ඨාන ශක්තියක් වෙනවා මම දුස්සීලව නෙවෙයි දැන් මැරෙනවා නම් මැරෙන්නේ අශ්‍රද්ධාව නෙවෙයි මැරෙනවා නම් මැරෙන්නේ අසතියෙන් නෙවෙයි මැරෙන්නේ අඩු ගානේ මම කරපු අදිෂ්ඨානේ මතක් වෙනවා කරගෙන ගන්න එකක් ගනින් කියපුවාම මැරුන් නැති වුණත් ලාභයි මැරුණා නම් අපිටත් ලාභයි මේ භාවනා මධ්‍යස්ථානටත් ලාභයි මොකද ගිහි කට්ටිය ආයෙ එනවා භාවනා කරන්න අල්ලිම කරදරයක් ඒක එක්කෙනෙක් එක්ක නම මේ මැරලා මැරලා යනවනම් අලුත් කට්ටියට ඉඩ දෙන්න පුළුවන්. මැරුණ නැත්නම් Tamanට ලාභයි මැරුණොත් භාවනා මධ්‍යස්ථානට ලාභයි කියලා අනේක ඉදී. කරුතර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී මම විලුඹ එසවීම, ඇඟිලි එසවීම, ගෙන බිම බිමට තබන විට ඇඟිලි පතිත වීම, දෙවනුව විලුඹ තැබීම සිහියෙන් කළා. දෙවනුව දකුණද එලෙසම එසවීම, ගෙන යාම තැබීම කළා. අය තබන විට ඇඟිලි තුඩු වඩා තදට බිම හැපුණා. දකුණු පාය වමට වඩා බරට දැනුණා. මෙලෙස සක්මන් පියවර 50ක් 60ක් ශරීරය 60න් ශරීරය පණ නැති බවක් දැනුණා. එවිට පර්යංකයට ගියා. හුස්ම අඩු වී මනස සංසුන් වුණා. නැවත සිතුවිලි ඇති වුණා. ශරීරයේ පපුව දෙපස සිරවෙන්නාසේ වේදනාවක් දැනුණා. ශරීරයට සිත ගියා නැතුව ගේ ගියා. ශරීරයට සිත ගියා. නැවත සක්මන් කළා. ඇවිදින ශරීරයට හිත යොමු වුණා. ඊයේ සවස පරයන්ක භාවනාවේදී මුලින්ම හිඳ සිටින විට ඉරියව්ව මෙනෙහි කළෙමි. ආස්වාස ප්‍රස්වාසය අනුබුනේ බෙහෙවින්ම තුනී මට්ටමෙනි. ඒ චිත්තක්ෂණ පහක් හයක් පමණ තුලදී හුස්ම නොදැනෙන මට්ටමක් ඇති වුණා. හිස තදවීමක් වී හිස තදවීමක් වී සිරුර දරඳඩු වීමක් වී සිරුරක් කෙලින් වුණා. සිතුවිලි ඇති වුණ නිසා කෙලස් බව මෙනෙහි කළා. සිතුවිලි නැති වී ගොස් සිත නිදහස් තැනක ඇති ලෙසක් දැනුණා. නැවත බාහිර ශබ්ද ඇසුණත් ඒවා අනුව ගියේ නැහැ. සිරුරේ වේදනාව දැනුණා. කෙලස් බව මෙනෙහි කළා. නැවත සිත නිදහස් බවක් දැනි එලෙස සිටින විට ශරීරයේ එසවන බව විටින් විට දැනුණා. වේදනාවක් නැති වුණා. නැවත හිස තද වී සිරුර කරකින ස්වභාවයක් දැනුණා. පුපුරන්නා වගේ. නැවත ඒද නැති වුණා. නැවත නැවතත් කීප වරක්ම හිස පුපුරන්න එන විදියටත් සිරුර කරකින ලෙසත් දැනුණා. මෙලෙස විනාඩි 45ක් පමණ සිටියා. නැවත රාත්‍රී පරයන්ක භාවනාවේදී එලසින්ම හුස්ම අඩුවීම සිත නිදහස් ලෙස දැනීම හිස පුපුරන්න එන ලෙසත් සිරුර කැරකෙන ස්වභාවයත් දැනුණා නැවත නැවත ඇති වී නැති වුණා මෙලෙස පැයකට අධික කාලයක් සිත නිදහස්ව පැවතුණා බාධා තිබුණ තිබුණට දැන් වැඩි කාලයක් භාවනාවේ විවේකයෙන් සිටිය හැකි බව වැටහුණා පර්යංකයේදී ශරීරයේ හිස පුපුරන්නසේ දැනීම, ශරීරය කරකින්නාසේ දැනීම, පපුව සිරවන්නාසේ දැනීම, මෙලෙස වේදනා ඇතිවීම භාවනාවේ දියුණුවක්ද නැතිනම් කෙලෙස් ද යන්න කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට දීර්ඝායු පතන. මේක ඇත්තට පරියංග තුනක විතර විස්තර තියෙනවා. ඒ නිසා මේ දීපේකනා කැමැති මේ පරියංග තුනෙන් Tamanට වඩාම හිත ගන්න අසුරු කාර්යක්ෂම හොඳ පරියංග කොයි එක කියලා දෙකද දෙකද තුනද අවසරයි සමින්වහන්ස දෙවනි ඊයේ රාත්‍රියේ පරියංක භාවනාවේදී වැඩි කාලයක් මට එක හිත අරමුණක තියාගෙන සිත තැන්පත් භාවනා කරන්න හැකි වුණා මම හිතනවා රාත්‍රී භාවනාව වඩා එහෙම වෙනකොට අනෙක් පරියන්ක විතර දාන්න එපා රචනෙට. මොකද එතකොට අතෙන්ද එල්ල වෙන්නේ නැහැ හිත. ඒ නිසා අපිට පරියන්කේ අද ඉඳලා හෙට කමටහන් සුද්ධ කරන මේ අතරමැද හොඳම පරියන්ක ගැන විතරක් කිව්වොත් ඇති. යම් විදියට අපහසුතා තියෙනවා නම් දුෂ්කරතා තියෙනවා රචනයේ අන්තිමට කියනවා මේ ලිව්වට මට මේ මේ අමාරුවක් තිබුණයි කියලා. ඒ නිසා හොඳ පැත්ත ලියන්න. ඒකමොත් වඩා හොඳ එක විතරක් ලිව්වේ ලියනවා වෙනුවට අනිත්‍යව ලියන්න ගත්තොත් එල්ල කැඩෙනවා. ආගෙන ඉන්න එකනට තේරෙන්නේ නැහැ මෙයා මේ එල්ල කරවන්න හදන්නේ කොතෙන්ද කියලා. ඉතින් හොඳම පරියන්කයක් සහ හොඳම සක්මනක් විතර කරපම ඇති. ඉතින් එතකොට මේ පේන විදිහට මේ මැද පරියන්කදී මම මේ කතා කරන්නේ ඒ හරිද කරකන වෙලාව ඔළුව තද වෙන වෙලාව තියෙනකොට මම ඉඳගෙන ඉන්නවා කියන එකෙන් හිත පරිබාහිරද නැත්නම් ඉඳගෙන ඉන්නවා කියන එකට හිත යන්න කිච්චු කරලා පේන තෙක් මානෙට තිබුණේ. ඉඳගෙන ඉන්නවා කියන එක තහවුරු වෙනවා. නැත්නම් ඒ වාක්‍ය ලියවිලා තිබුණේ එන්ෂා මට මේ අහන්න වෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න අපි මේ වාඩි වෙලා ඉන්නකොට වාඩි වෙලා ඉන්න බව දන්නවනම් උච්චර තමයි භාවනාව කියන්නේ. ඒක කඩන එක තමයි කෙලස් කියන්නේ. ඒ නිසා මේ හිතවිලිවත් වේදනාවත් කෙලස් නෙවෙයි. ඒ නිහිතවිලි වලට තරහ ගියොත් ඒන වේදනාවට නුරුස්නකට ඒකට කෙලස් කියනවා. පැමිණෙන වේදනාව පැමිණෙන කෙලස් කිසිම කෙලෙසයක් නැහැ. ඒවයිනේ යණ්ඩයි මේ අපිනේ ඒක අල්ලගෙන මේ ගැහෙන්නේ. අපි ගැහෙනවා නම් ගැහෙන්නේ ඉන්න ඉරියව්ව විතරයි. ඉන්න ඉරියව්වට මට කොච්චර වේදනාවක් තිබුණත් හිතවිලි තිබුණත් ඔළුව පුරන්න ගියත් මේක දන්නවනම් අපි දන්නවා මේක උරගලක් විදිහට පාවිච්චි කරනවා. ඒ නිසා නිතරම බලන්න ඒ කොයි දේ ආවත් යනවා. ඒ දේට ප්‍රතික්‍රියා කළොත් පමණ එතන අපි සංස්කාර හදා ගන්නවා. වියවුලක් හදා ගන්නවා. ප්‍රපංච කරනවා. ඒක කෙලෙස් වෙනවා. එන දෙයට යන්න ආරිනවා. ඒකට එන දෙයට යන්න ගියාට පස්සේ පරයන්කින් නැගිට පස්සේ මොනවත් මතක නැහැ. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි රැයකට නිදාගත්තාම හීන කෝටි කීයක් පේනවද? මතක තියෙන වැඩිම කෙලෙස් ඇති කරන හීන විතරනේ අපට. අනේ හීනේ ඉන්නේ නැහැ. එනිසාවිට මතක හිටින්නේ වැඩියෙන් කුප්පන දේ. අපි ඒකේ තමයි පලාපල අහන්නේ. කියන අපි කෙලෙස් වලට කොච්චර ආසයිද කියලා බලන්නේ. නයිසර්ගයෙන්ම හිත අල්ලන්නේ කෙලෙස් තියෙන දේ විතරයි. යමක් දැනෙන්නේ නැතුව ගියා නම් මතකයකුත් නැතුව ප්‍රතිපංච කරන්නේ නැතුව සංස්කරණ ඒ කියන්නේ ඒක සුද්ධයි ඒක සම්පූර්ණයෙන්ම නිර්මලයි පිවිතුරු ඒදි මතක නැහැ මොකක් හරි මතකයක් තිබ්බනම් සංඥාවේ හිටියානම් වේදනාවේ හිටියානම් සංස්කාරේ හිටියානම් කක්ක ඊට පස්සේ ඒක ගැන කතා කරනවනම් කෙලෙස් සමාදානයක් වෙන්නේ අකුසල් සමාදානයක් වෙන්නේ ඒක නෙමෙයි අපිට තියෙන්නේ ඔය කියන දේ පොඩ්ඩ උනාට නොකියන දේ ගොඩයි. ඒ ටික හොඳ ටික. මේ කතා කරන්නේ බකල් වෙච්ච දේවල්. අවශ්‍ය දේවල් කෙලස් කතා නොකර ඉන්නවනම් ඒක වඩා හොඳයි. ඒ වෙනුවට බලනවා මේ ඔක්කොම කලබල කරද්දි මට ඉන්න ඉරියව්ව ඉරියව් ඉරියව්ම ඉන්න ඕනේ නැහැ. තේන තෙක් මානේ ඉන්නවද කියලා. සැකනම් ඒ ඉන්න ඉරියවට හිත දානවා නැත්තම් යන්න ගන්නවා. පුළුවන් තරම් යන්න ගන්නවා. ඒ කියන්නේ පරණ තිබුණු ණය ගෙවෙනවා දැන්. එකක්වත් අල්ලන්නේ නැහැ. ඒකට කියන්නේ ගඟා ඉන්න වාඩි වෙලා ගඟ දිහා බලන්නේ. අත දාන්න එපා. අත දැම්මොත් මොකද වෙන්නේ? ඈ? අතට අහුවෙනවා. අතට දැනෙනවා. අත පෙඟෙනවා. ගඟට මොකද වෙන්නේ? ගඟ කැළඹෙනවා. බුදුජානනාංශ කියලා තියෙන අයින්නට ලයින් එකන වීලට යනකොට ගඟ දිහා යන හැටි බලන්නේ. කකුල දැම්මොත් මොකද වෙන්නේ? කකුල දැනෙන. කකුල දැමිනවා. ගඟ කැළඹෙනවා. කොහොල බබට අතින් ගහුවොත් මොකද වෙන්නේ? කකුල දැනෙනවා. අත ආව වෙනවා. කකුලෙන් ගහුවොත් මොකද වෙන්නේ? කොහොල බබ කවදාකවත් අපිට ගහන්නේ නැහැ. ඒක හොඳට මතක තියානින්ද කොහොල බබ කවදාකවත් අපිට ගහන්නේ අපි ගහලා අත ආවුණා කකුල ආවුණා කියන්නේ. ඉත යෝගාවචරයට මේක දන්න උපදේශයක් නිසා ගලන ගඟට ගලන්න දෙන්න කොල්ල බබා ළඟ හිටියට අනේ බබෝ කියලා අත ගන්න යන්නත් එපා කිස් කරන්න යන්නත් එපා නැද්දකින්තොට කියලා ගහන්න යන්නත් එපා දැනගන්න මේ කොල්ල බබත් එක දෙල්ලම් කරන්න එතකොට නැගිටලා යන්න පුළුවන් දැන් මේ වෙලා තියෙන්නේ අර පිළිච්ච මොනවද ටිකක් විතරක් මල්ලේ දාගෙන අවිල තියෙනවා දැන් ඒකේ හීන පලාපල කියවන්න හදනවා තේරුණා කියලා හිතනවා මට නම් ඒත් සැකයි. කෙසේ නමුත් මේ ලියන එකේ ආරයක් පේන්න තියෙනවා. ඉදිරිපත් කිරීමේ ගතියක්. ඒතකොට මට කියලා දෙන්න ලේසි මෙන්න මේ හරියටම ෆෝසෙප් එකකින් ඇල්ලුවා වගේ නැත්නම් නාතන්ඩුකෙන් දාලා මෙන්න මෙතනයි මට කියන්න ඕනේ කියලා කියදැයිමද වාර්තාව පිරිසුදු. නමුත් පරියංග දෙක තුනක ඒවා ලියන්න ගත්තොත් මට කියා ගන්න බැරි නෝ කොතැනද මම අවධානය යොමු කළ යුත්තේ කියලා. ඒකනේ මේ වාර්තා රචනයේ ඒක පිරිසුදු වෙන්න ඕනේ. ඒ නිසා මේ මතක තියෙන දේ කෙලස් කියලා හිතා ගන්න. සටහනක් නොතබ ගියදී පිරිසුදුයි. අපාපාරේ පැතිරේ ගන්ධස්තරේ කියලා පෘතුගීසි කාර්යය රටවල් අල්ලන්න සූර්යයා කියලා බන්න සින්දුවක් තියෙනවා නේද? අපාපාරේ පැමිණි විනෝද මීරේ කියලා තමයි සින්දුවේ තියෙන්නේ. අපි කියන්නේ වාරේ අපි ආපාරේ පැවිදේ ගන්ධස්තරේ යන්න කෙලෙස්. කෙලස් තිබුණා නම් මතක තියෙනවා කෙලස් තියෙනවා නම් දැනෙනවා රිදෙනවා කෙලස් තියෙනවා නම් අත ගන්නවා අනනවා ඒ කෙලස් නොකරනවා නම් ගියා කියලා දන්නෙත් නැහැ වින්දයි කියලා සැප දුකකුත් ඔළුවේ නෑ. මම හදන්න යන්නෙත් නෑ. ඒකෙන් කවදාකවත් කෙලසෙන්නේ නෑ. ඒ නිසා කෙලස් බවටපත් කිරීම නොකර ගැනීම Taman ඒ දිහා බලන හැටියෙන් යන්නේ. තාම ටිකක් තියෙනවා. තේරෙනවද? ආ අපි යනවා ඉස්සරහට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දිනේ සක්මන් භාවනාවේදී වම් පාදය වම ලෙසත් දකුණු පාදය දකුණු ලෙසත් මෙනෙහි කරමින් සක්මන් කළ අතර පියවර 10ක් 15ක් පමණ එම අර සිත එම අරමුණේ තබාගත හැකි විය. ශබ්දවලට සිත ඇදී ගියද නැවත නැවත සිත අරමුණට ගත හැකි විය. දකුණු පාදයේ එසවීමේදී පහසුවෙන් එසවිය හැකි බවත් වම් පාදයේ එසවීමේදී දකුණු පාදයේ එසවීමට වඩා ආයාසයක් ගත යුතු බවත් ප්‍රකටව දැනුනි. එලෙස විනාඩි 15ක් පමණ පසු විනාඩි 15ක් පමණ පසු බසිනවා තබනවා පසු ඔසවනවා තබනවා ලෙස මෙනෙහි කරමින් සක්මන් කළ අතර ඔසවන අවස්ථාවේදී විලුඹ පළමුව ඉහළ යන බවත් එය එසවීම ලෙස වටහා ගත්ෙමි. තබන අවස්ථාවේදී පාදයේ මැද පළමුව පොළවේ ගැටෙන බවත් එය තැබීම ලෙසත් වටහා ගතිමි. එලෙස විනාඩි 15ක් පමණ කිරීමේදී ඔසවන තබන ඉරියව් වලට අමතර ගෙන යන අවස්ථාව වටහුණු නිසා ඔසවනවා ගෙන යනවා තබනවා ලෙස මෙනෙහි කරමින් සක්මන් කෙළමි. ඔසවන අවස්ථාවේදී පාදයේ සැහැල්ලු ලෙසත් ගෙන යන අවස්ථාවේදීද සැහැල්ලු බවත් තබන අවස්ථාවේදී පාදය බරටදත් වැටහිනේ. ගෙන යන අවස්ථාවේදී පාදයේ ගෙන යන බව කීප විටකදීම මෙනෙහි කළ යුතු බව අවබෝධ විය. එනම් පාදයේ ගෙන යන පාදයේ ගෙන යෑම jigු කාර්යයක් බව තීරණය කළෙමි. පතුලට වැලි පෑගෙන බවද දැනුනි. එය රළු ස්වභාවයක් ගත්තා බව නිරීක්ෂණය කළෙමි. සක්මන් භාවනාව වැඩි දියුණු කර ගැනීම සඳහා උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. හොඳයි දැන් මේ තියෙන යෝගාවචරය විසින් කළ යුතු නැත්නම් වගකීම් භාරය සෑහෙන අවබෝධයෙන් කරලා තියෙනවා. මේක කරනකොට මේ මේක හරිනම් ඉස්සරහට මෙතර මෙනී නොකර අනායාසයෙන්ම මේ කටයුතු ටික වෙනවා. හැබැයි හොඳට මේ action replay slow motion දාලා ඉන්නා වගේ ක්‍රිකට් ගහනකොට out එකක් ගිය ගමන් ඒ clip එක ආයෙ පෙන්වන්නේ. එමීටි කටයුතු වෙනවා. ඒකෝට තමයි තේරෙන පටන් ගන්නවා මේක දිහා බලනකොට වගකීමකින් විරහිතවනේ පූර්ණ අවදියෙන් බලන ඉන්නවා. හැබැයි කරන්නේ මොනවාක්වත්. බ්‍රහ්මණ කෙරෙනවා. අපි ඒකට කියනවා gediya pitimma ඇවිදිනවා. බලාගෙන ඉන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් වම දකුණ ඔසවනවා තමනවා. ඔසවන යවන තමනා මෙනෙහි කරගෙන කරගෙන ගිහිල්ලා තමයි ඒකම ඉබේ කරන මට්ටමට යන්නේ. ඉතින් ඒකට යන ඒකට යනකම්ම කරන්නේ. කරලිවල කිසිම මෙනෙහි කිරීමක් කරන්න නැතුවට ඉඳ හොඳට හිත විස්්‍රාම වෙනවා. හැබැයි මේ විස්්‍රාමයේ කුසීත වෙන්න දෙන්න එපා. පූර්ණ අවදියෙන් මේක දිහා බලන් ඉන්න. එතකොට තමන්ම කලින් වීඩියෝ ක්ලිප් එකක් හදාගෙන තමන් මේ වීඩියෝ ක්ලිප් එක දිහා ඒ රාමෝ දිහා නැවත බලා ඉන්නා වගේ තේරෙන්න පටන් ගන්නවා. ඒක තමන්ගේ ජීවිතයේ සම්පූර්ණ විප්ලවීය දර්ශනයකට එහෙම නැත්නම් රැඩිකල් වාදී විදියට බලන්න පුළුවන් වෙනවා. ඒ මොකද මේ අපි කවදාකවත් මෙතෙක් කල ඒ දර්ශනේ දැකලා නැහැ. අපි අනුන් දිහා බලුවා මිසක්කා මේ තනන් තමන්ගේ කය බලලා නැහැ. එතකොට තේරෙයි මේ ධක්මං කරනකොට විතරක් නෙමෙයි අපි ඉදින්දා වැඩවලට කඩේට යනකොට නාන්නට යනකොට කණ්ඩ බොණ්ඩ යනකොටත් මේ සිද්ධියමයි. ඇයි අපිට පේන්නේ නැත්තේ? බලන්නේ නැති නිසා. බැලුවොත් බලක් ගන්න කෙනෙකුත් නැහැ. බලන්නේ නැත්තේ මොකද? අනුන්ගේ ඉරියව් දිහා බලන නිසා. නැත්නම් බාහිරේ තියෙන දේවල් වලට හිත යන නිසා මේකට තමයි කෙලස් කියන්නේ. ඒ නිසා හිත යනවනම් කමන්නේ දැනගන්න. නමුත් නික්ලේශිතනක් බුදුහාමුදුරුවෝට පෙන්ලා දීලා තියෙනවා ශරීරේ. නික්ලේශී දේ තමයි ශරීරයේ ඉරියව්ව. ඉරියව්ව පුළුවන් තරම් ළඟින් ඇසුරු කරනකොට මේ තා විශාල තොරතුරු ලැබෙනවා. මේක තව ඩිංගිත්තක් ඇයි ඉස්සරහට ගියාට පස්සේ ඕක අනායාසයෙන් වෙන තැනට යයි. එතකොට හොඳට බලහින්ද මෙනෙහි නොකරන අල්ලපනල්ලේ ස්පාසුවේ වඩා සජීවීව අප්‍රමාදීව ඔක දැක ගන්න ලැබෙයි කියලා මම විශ්වාසය පළ කරනවා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මා පසුගිය දින ලැබූ අත්දැකීම් පහත විස්තර කරමි. පරයංක භාවනාව. පළමුව මා දැන් මෙතනයි මෙනෙහි කරමි. ඉඳගෙන සිටින ආසනය, ඇඟේ ඉරියව්ව, ඉන්නා ස්ථානය ආදිය සිතමි. ආනාපානයේ ශරීරයේ උදරය පපු පෙදෙස හා නාසිකාග්‍රය චංචල ගති අත්විඳෙමි. නාසිකාග්‍රය හුස්ම රැල්ල වැදෙන අයුරු නිරීක්ෂණය කළෙමි. ප්‍රාශ්වාසයේදී දකුණු නාසයේ වැඩි රස්නයක් සහිතවත් පිටවන බවත් ආශ්වාසයේදී එවැනි දැනීමක් නොදකිමි. ආශ්වාස ප්‍රශ්වාසයේ 10ක් 15ක් අතර වැටෙන විට නාසයට ඉදිරියෙන් හුස්ම රැල්ල වැටෙන බව නිරීක්ෂණය කළෙමි. තවදුරටත් කරගෙන යාමේදී හුස්ම රැල්ලට ක්‍රමෙන් සුමට බවක් දැනුනි. හුස්ම රැල්ල නොදෙනී යන අවස්ථා කිහිපයක් අත්විඳෙමි. තවදුරටත් කළෙමි. පසුව සුවයක් දැනිනි. සමහර අවස්ථාවල මොහොන පුරා කුරුඹි දුවන බවක් දැනුනි. එය වෙනත් සිදුවීමක් ලෙස උපකල්පනය කළමි. පසුව එය නතර විය. සමහර අවස්ථාවල මෝහනේ මధుරයක විදිනසේ දැනිනි. වේදනාවක් ලෙස සිටුවෙමි. එය පාව ගියේය. මෙම ආනාපාන වැඩිීමේදී බොහෝ අවස්ථාවල නොලබූ බොහෝ අවස්ථාවල නොලබූ නොසිතු කාම සංඥාද අතපසු ගැටීම් නොකරූ කරුණු ගැන පශ්චාත් පශ්චාත් වීමේ දේශසිතුවිලි හටගනි. ඒ සෑම මොහොතකම එය අවබෝධ කර බැහැර කෙරෙමි. ඒවා පැවතුන වේලාවට කොපමණදයි කිව නොහැක. ශනික අවස්ථාද ඇතිවිය. තව දුරට මෙම භාවනාව දියුණු කර ගැනීමට උපදෙස් ලැබේවා. මෙම ඉදිරිපත් කිරීමේදී අඩුපාඩු ගැන සමා කරන සේක්වා. ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. මේකේ මේ ක්‍රමික භාවයේ තියෙන ඉදිරිපත් කරන එකේ ඉතින් අර රූපයක් තමයි අපි ආස්වාස් ප්‍රසවාසී කියලා ගන්නෙ. ඉතින් ඒ රූපය හොඳට ප්‍රතිපදාව දිගේ ගියොත් ඒ රූපේ තුනී වෙනකොට, සියුම් වෙනකොට රූපේ ප්‍රතිස්ථාපනය කරන්න රූප සංඥා ඉදිරිපත් වෙනවා. අරූපේ හැව නැලී. එහෙම නැත්නම් ඒ රූපය පිළිමත් තිබුණු මතක සටහන්. එතකොට ඒ රූප සංඥා වතුරෙන් ඇඳිච්ච චිත්‍රයක් වගේ රූප වගේ නෙමෙයි තියෙන්නේ. නැවත ඒක ආවට පස්සේ අර මෙතෙක් වෙලා නැති වෙලා තිබුණ හිතවිලි වලට නිකන් පණ එන්න වගේ ගතියක් තියෙනවා. මොකද රූපේ සා රූප සංඥා ගෙවෙනකොට හිතවිලි ටිකක් නැති කරන ගතියක් තියෙනවා. මතු කරන ගතියක් තියෙනවා. මේකට කියන්නේ විරේචනය කියලා. හිතේ හිර කරගෙන තිබුණු දැඩි යටපත් කරගෙන තිබුණු දේවල් පිටින් සංඥා එන්නේ නැති නිසා ඇතුළේ වයි යෙටෙන පටන් ගන්නවා. ඉතින් මේක උඟාවක් වෙලා වුණොත් ගොඩක් යතේ හිතේ යටිපහුව වෙලා තිබුණු මානසික ලෙඩ බීජ ඊශ්මතු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක තමයි සාමාන්‍යයෙන් ඔය හිප්නොටයිස් කරනවා කියලා කියන්නේ මේ නිද්‍රාවටපත් කරනවා, මෝහන නිද්‍රාවටපත් කරලා ඔය එන්න හරිනවා. ඒක හරියට මඩගොහරුක් ඇවිදිනට වගේ අර ඇතුලේ පැහිලා තියෙන වායු වායු බුබුලු කුචු කුචු කුචු කුචු ගාලා එන්න පටන් අරගන්න. ඉතින් සමහරු විශේෂයෙන්ම සදාචාරවාදියා මේක වැරද්දකට බාර ගන්නවා. නමුත් මේ තුවාලයක තියෙන පුරු එළියට එනවා වගේ තමගේ හිතේ තියෙන පරණ කුණු කන්දල් එළියට එනක පුළුවන් තරම් එන්න දෙන්න එන්න දෙන්න දෙන්න දෙන්න පරණ ණයක් ගෙවල දැම්මා වගේ එහෙම නැත්නම් ගැඹිරිල්ලක් හඹුරලා ඉවරනා වගේ සාන්තියක් තියෙනවා. නමුත් මේ එන එකට ද්වේෂ කරොත් අලුතෙන් කර්ම රැස් වෙනවා. එන එකට ප්‍රේම කරන්නත් එපා, ද්වේෂ කරන්නත් එපා. මේ භාවනාව ලැබෙන අතුරු ඵලයක්. වැඩි වේලාවක් භාවනා කරන්න කරන්න අර පරණ තියුණු බැලන්ස් ෂීට් එක හැදෙන්න පටන් කවුන්ට් ෂීට් එක හැදිලා අයින් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක හිතන්නේ ඒක අවශ්‍ය කරන ගොඩක් මානසික රෝගී ඉන්න. නමුත් මානසික රෝගීන්ට දෙන්න බෑ. මොකද හේතුව මානසික රෝගියාට භාවනා කරන්න බෑ. ඉතින් දෙන්න වෙන්නේ යාට බෙහෙතක් මාර්ගයෙන්. සයිකඩෙලික් මෙඩිසින් එකක් මාර්ගයෙන් නැත්නම් හිප්නොටයිස් කරලා. බුදුජානනාංශය දෙන්නේ කිසිම හිප්නොටයිස් නෑ. ලේ පිට කපලා පිනවා. බලන්න ඕන නම් ඇතුළ බලපන් ඇතුළේ මේක කිසිම කෙනෙකුගේ සුද්ධවන්තෙක් නෑ හත් අවුරුද්දක් පරණ වෙච්ච අසුචි වලක් වාගේ මේක ඇතුළේ. නමුත් මේක දනගන්න එක මේකනේ නාවලා කවලා බෝලා මම යා කියලා තියාගෙන ඉන්නේ. මේක එළියට එන්න ආපු දවසේ බය වෙලා දුවනවලු භූතෙක් දැක්ක පෙරේතෙක් දැක්කයි කියලා. මේක ඇතුලේ මොකෙක් වගත් හොඳ එකෙක් නැහැ. නමුත් මේක එලි කරවන එක, විරේචනය කරන එක විතර සාන්තියක් ලෝකෙට ඇත්තෙත් නැහැ. ඒ නිසා මේ වගේ එනකොට පුළුවන් තරම් යන්න දෙන්න ඒකට. එළියට විරේචනය කරන්න ආරින්. වමන විරේචන කරවන්න ආරින් ඊට පස්සේ තමයි තේරෙනවා අර බරු බැඳ වගේ තියෙන ගති අඩු වෙන්න පටන් ගන්නවා. නමුත් මේ එළියට එන දේ කක්ක වුණාට ඒක හෙලි කිරීම කුසලයක් බව තේරුම් කරලා දෙන්න තමයි මෙච්චර අපි මේ කතා කරන්නේ. සදාචාරවාදයා හිතනවා මේ කක්ක නිසා මේක අකුසලයක් කියලා. ඉතින් එයා යටපත් කරනවා. ඉතින් මංසය ඒකත් එක්කම ඇරිලා පිළිකාවකුත් එක්ක නැවත උපදිනවා. එලි කෙරුවොත් කක්ක තමයි එලි කරන්නේ. ඒ නිසා මම පුණ්‍ය භූමිය කියන එක වර්ගීකරණය කරන්නේ පිම්බීමක් වෙන්නේ වැඩියෙන් කක්ක බෙමර දාපු බීඩම. තමන්ගේ කෙලෙස් ගොඩක් එළියට දාපු ඊටම බුදුහාන් කරන සාරාණීය භූමියක්. ඊටම පිරිසුදු වෙලා තියෙන කක්ක එළියට ගියා කියලා අපිරිසුදු වෙලා නැහැ. යම් කිසි දවසක බුදුජානනාංශ කියනවා පැවිදි වුණා නම් ඒ භූමිය සාරාණීය භූමියක්. ගිහි ගිහි සම්බන්ධ තියෙන කුණුචික ඔක්කොම එතනින් ඉවරයි. යම් වෙලාවක සෝවාන් වුණා නම් පළවෙනි සංයෝජන ධර්ම තුන වම අරපු වෙලාවේ ඒ භූමිය සාරණීය භූමියක්. යම් භූමියක රහත් වුණා නම් ඊටු සංයෝජන ධර්ම තුනම වම අරපු වෙලා ඉදම සාරණීය භූමියක් පිම්බීමක්. අවුජයන්චි හතර ස්ථානයක් වන්දනා කරන්න කියලා තියෙන උන්වහන්සේ කෙලස් වමාරපු තැන. ඉතින් මේ වමාරණ වෙලාවක් මේ මට පේන විදිහට තියෙන පුළුවන් තරම් එළියට දාන්න ඒක දාපු තරමට ලොකු සාන්තියක් තියෙනවා. මේක සිද්ධ වෙන්නේ මේ පස්සද්ධිය කියන චෛතසිකේ රජ කරන වෙලාවට විතරයි. පස්සද්ධිය එන්න දිග ගමනක් යන්න ප්‍රමෝද ප්‍රීති පස්සද්ධි සුඛ. ඒ පස්සද්ධිය ආවිල්ලා මේක එළියට ගිය ගමන් ඒ සුඛයෙන් සමාධියට යනවා කියන එක අහන්න දෙයක් නැහැ. ඒ නිසා මේ ධර්ම પરම්පරාවට වැඩ කරන්න දෙන්න මේ එළියට එන දේවල් හෝ ඇතුළට ගන්න දේවල් ගැන විනිශ්චය කරන්න යන්න එපා. කෙරෙන්නේ නම් හොඳක් කියලා මතක තියාගන්න. භාවනා කරනකොට කෙරෙන හරියක් හොඳ වර්ගීකරණය කරන්න යන්න එපා. තෝරන්න බේරන්න යන්න එපා. තාරාතිරම් බලන්න යන්න එපා. වෙන දෙයකට වෙන්න දෙන්න. එතකොට එයා දන්නා හොඳම දේ. නමුත් මේක දවසේ වැඩි වේලාවක් කරන්න පුළුවන් නම් එයා Tamanට මෛත්‍රී කරන මිනිස්සෙක්. අර්ථ සිද්ධිය සලකන මිනිස්සෙක්. ඉතින් මේ වෙන වෙන වැඩ නිසා මේක කරගන්න බෑ කියලා කියනවනම් ඊට වැඩිය කාලකන්ණි කමක් නැහැ. ඒකෙදී අසත්පුරුෂකමක් ඇත්තේ නැහැ. මෙච්චර ලස්සන සාසනයක් හම්බෙලා මෙච්චර ලස්සන මේ කුණු එළියට දාගන්න තියේදී අපි මේ අරයාගේ මෙයාගේ යුතුයකම් වගකීම් අල්ලගෙන මේ දොර ඇරලා එළියට දෙන්නේ නැති වෙනවනම් ඉතින් එයා එයාටම කරගන්න නරකයක්. ඒ නිසා බුදුචාන්නාංශිකේ ධර්මයේ පුදුම ලස්සනයි ඒක විවෘත වෙනකොට හැබැයි කෙලෙස් පිට කිරීමෙන් තමයි මේක කුසලයක් වෙන්නේ කියලා මම ප්‍රකාශ කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දිනේ පර්යංක භාවනාවට වාඩි වී පළමුවෙන්ම ශරීරයේ දෙසත් වාඩි වී සිටින ආකාරයත් බැලුවා. ඉන්පසු හුස්මට සිත යොමු කළා. මුලදී මට දැනුනේ හුස්ම පිටවීම පමණයි. තවත් වේලා සිත දෙස බලා සිටින විට හුස්ම ඇතුල් වෙන බවත් දැනුණා. පිටවන හුස්ම නාසාග්‍රයේ වැදෙන බවත් උණුසුම් ගතියකුත් දැනුණා. හුස්මවල ස්වභාවය විටින් විට වෙනස් වන බව එනම් දිග හුස්ම පැමිණ ඊළඟ අවස්ථාවේ එය කෙටි වෙන බව දැනුණා. මේ අතරට සිතවිලි පැමිණ බාධා ඇති වුණා. ඒවා හඳුනාගෙන නැවත භාවනාවට යොමු වුණා. සමහර අවස්ථාවලදී සිත හුස්මෙන් ඉවත් වී බඩේ පිම්බීම හා හැකිලීම දෙසට යොමු වී තිබුණා. එය හඳුනාගෙන නැවතත් හුස්ම දෙසට හිත යොමු කළා. තවත් වේලාවකදී සිත හුස්ම වෙත නොරන්දී සිතුවලි සිතිවිලි නැතිව ආනාපානය නොදෙනී සිත විසිරුණු ගතියක් දැනුණා. එයත් හඳුනාගෙන නැවත භාවනාවට සිත යොමු කළා. සිත එක්තෙන් කර ගැනීම සඳහා ඔබ වහන්සේගේ අනුශාසනා සහ උපදෙස් පතමි. තෙරුවන් සරණ වේවා. නෑතර මෙතන උපදෙස් දෙන්නේ අපි සතිය ඇති කරන්න මිසක් හිතේකටම් කරන්න නෙවෙයි. ඒක ඊකදම් ගන්න එක වෙයි. ඔය කෙලස් ටික අයින් වුණාට පස්සේ. ඒ නිසා ඔය කරගෙන යන වැඩ පිළිවෙලෙදි මේ එකක් එනවා එකක් යනවා. ඒ අතරමැද ආශාස් ප්‍රසවාසයත් පරිණාමයටපත් වෙනවා. අන්නේ ජවනිකාව දිහා බලනකොට අඛණ්ඩ සති ධාරාව නැත්නම් මේ ඉරියව්වත් එක්ක හෝ අරමුණත් එක්ක මූල මේ ආනමනත් එක්ක ඇසුර සමීපස්ත භාවය වැඩෙනවනේ ඒකෙන් ඉස්සරහට ওই කියන එකඟතාවය ඇති වෙයි කියලා විශ්වාසය කරන්න පුළුවන්. නමුත් මේ වැඩමුළුව සංවිධානය කරලා තියෙන්නේ මම මේ කතා කරන්නේ ওই ඉල්ලන සමාධිය ඇති කරන්න නෙවෙයි. අපේ ගියසෙම තියෙන්නේ සතිය ඇතිකරන්න. ඉතින් සතිය වැඩිනවා කියලා තේරෙනවා නම් දිගට කරගෙන යන්න. ගරු ස්වාමීන් වහන්සේ පසුගිය දෙදින තුල පරයංක භාවනාවේදී මාහට සතිය පිහිටුවා ගැනීමට නොහැකි විය. නමුත් ඔබ වහන්සේ ඊයේ ලබා දුන් උපදෙස් අනුව අද දින මූල කර්මස්ථානයේ ලෙස ආස්වාසේ ප්‍රස්වාසය මෙනෙහි කරමින් පරියංක භාවනාවේ යෙදුණෙමි. විනාඩි කිහිපයක් යන විට වම්නාස්පුඩුව ප්‍රධාන කොට හුස්ම ඇතුළන බවත් එය ඝනව දැනෙන බවත් හුස්ම පිටවීමේදී දකුණු නාස්පුඩුව ප්‍රධාන කොට හුස්ම පිටවන බවත් එය සියුම් ධාරාවක් ලෙස දිගට ගලා යන බවත් දැනුනි. ඇතුල් වීමට වඩා පිටවීම සියුම් වේ. සියුම් සහ දිගු බව ඊටා පැහැදිලි විය. මෙලෙස විනාඩි 20ක් පමණ ඒ පිළිබඳ අවධානය යොමු කර සිටින විට හුස්ම රැල්ල ක්‍රමානුකූලව සියුම් වී ගොස් අවසානයේ හුස්ම නොදැනෙනසේ දැනුනි. මෙලෙස සිටින විට වම් ඇසේ උඩ කොටස වේගයෙන් නලියන්නට විය. එය යම් ආකාරයක බාධාවක් වුවත් මා ඒ පසුපස හඹා නොගියමි. සුළු වේලාවකින් එය නතර විය. ඉන් ටික වේලාවකට පසු සුදු පාට කිසියම් ආලෝකයක් දිස්වන්නට විය. මුලදී මා සිතුවේ අද උදය කාලයේ පැවති වැහි අඳුර පහව ගොස් ඉර නැගෙන විට එය ඇස්පියන් තුලින් දැනුණා කියයි. මෙලෙස ටික වේලාවකට පසු සැකහැර දැනගැනීමට මට ඇර බලන විට එය ඉරේලිය නොවන බව අවබෝධ විය. මින් ඉදිරියට මෙවැනි අවස්ථාවලදී තවදුරටත් භාවනාව ඉදිරියට කරගෙන යාමට මා කුමක් කළ යුතුදයි දන්වනවෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. වහන්සේට දීර්ඝායු වේවා. පතමි. මේ තමන්ගේම ලැබිච්ච අත්දැකීමම බුද්ධ විඳපු දෙීම තව ඉදිරියට යන්න නම් මේ කොයි දෙයක් වුණත් වෙන්න ඉඩ තියෙනවා භාවනාවේදී. කොයි දෙයකින් කොයි දෙයකට මාරු වෙන්න පුළුවන් කියලා මේකට ලෑස්තිලා යන්න. ඒ ඒ සූදානම් ශරීරය තමයි භාවනාවට කරන තියෙන ලොකුම ආරාධනාව. එනේනදී ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බලනවා වගේ කරන්න ගියාම භාවනාව ටිකක් ඇඹුල් වෙනවා. හොඳට ඉදෙන්නේ නැහැ. හොඳට ඉදෙන්න නම් ලෑස්තිලා යන්න කොයි එකක් වෙන්න පුළුවන් මම ඉන්න ඉරියව්ව අදනම් කරගෙන ඉරියව්වත් එක්ක සම්බන්ධ කරගෙන යනවා මිස ඔය එන යන දේවල් වලින් අතරමඟදී හම්බෙන අමුත්තන්ගේ හිතතරක් කරගන්නෙත් නැහැ උනන්දු කරගන්නෙත් නැහැ කියලා දැස්සිලා යන මනසකින් යන්න. ඒකට ඇත්තට මේ වගේ ඉස්සෙල්ලා අත්දැකීම් ටික ලැබෙන්න ඕන. ලැබුණාට පස්සේ තමයි සූදානම් වෙලා යන්න පුළුවන්. සූදානම් වෙලා ගියාට පස්සේ එකක්වත් අරුමයක් නැහැ. ටිකට කරගෙන යන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒ අර ආරම්භක ශේෂයෙන්ම තියෙන්නේ සූදානම් ශරීරය. ඒක තමයි අපි මෙතෙක් හම්බ කරපෙකින් හම්බෙච්ච ලාභේ. ඒ නිසා අනිත් දවසේකට ලෑස්තිලා යෑම කරන්න. එතකොට ඔය සැකත් නැතිලා යන්න ඉදිරියට යන්න පුළුවන් වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා පරයන්ක භාවනාව සඳහා ඉඳගැතෙමි. මා දැන් මෙතන සිටිමි. මාගේ සිරුර ඍජුව තිබෙන පාදවලට තෙරපීමක් දැනුවද ශරීරයට සුව පහසුවක්ද දැනින. ශරීරයේ හිස හැර අන්සම ස්ථානයක්ම පාහේ තදවීමද ලිහිල් වීමද නිරීක්ෂණය කළමි. හද ගැස්මට අනුව සිරුරද කම්පණය වන බව මට වැටහෙන. තවදුරටත් මා මෙහි සිටීමේ යන මානසිකාරයෙන්ම ගත කෙලෙමි. පපුව පිම්බීම හා හැකිලිම දැනුණු අතර ආශ්වාස ප්‍රශ්වාස ආශ්වාස ප්‍රශ්වාසය නාසයට දැනුනි. මෙසේ සිටින විට සිත ආස්වාස ප්‍රස්වාස කෙරෙහි යොමු විය. ශරීරය තවදුරටත් ඍජු විය. නාසාග්‍රය ගැටෙන වාතය අව ආස්වාසයේදී සිසිල් ගතියත් දැන්වින. තවද ප්‍රාස්වාසයේ එක දිගටම නොව දෙවරකට සිදුවන බව නිරීක්ෂණය කළා. මෙසේ පැය භාගයක් පමණ සිත ආනාපාන සති මූල කර්මස්ථානයේ ලෙස කරගෙන ගියමි. තවත් සමීප ලෙස ආනාපානය කරගෙන යන විට එක්වරම කහපැහැ ආලෝකයක්ද අනතුරුව නිල් හා අලංකාර දම්පැහැ ආලෝකයක්ද දැర్శණය විය. මෙම ආලෝකයේ කෙරෙහි ඇල්මක් ඇති වූ නමුත් එය නොසලකා කර්මස්ථානයට සිත යොමු කළෙමි. මෙසේ විනාඩි 15ක් පමණ ගත කළ විට ආදවල වේදනා දැනෙන්නට විය. ශරීරයේ ඍජු බව නැවත ඇති කිරීමට සිදුවිය. තවත් විනාඩි 5ක් පමණ වීරයෙන් ආනාපානයට සිත යොමු කිරීමට උත්සාහ කළත් සාර්ථක නොවිය. නැවත භාවනාව සඳහා සිත එකඟ කරගත නොහැකි විය. මෙවැනි තත්ත්වයක් පුදා වූ විට කළ යුතු දේ අනුකම්පාවෙන් මාහට පැහැදිලි කරලා දෙන ලෙස දෙපානමද ඉල්ලා සිටින්නෙමි. ඔබ වහන්සේට දීර්ඝායු පතමි. ඒ කියන්නේ භාවනාදී මතුවෙන නීරස ගතිය, කම්මැලි ගතිය, නුරුස්නා ගතිය සෑහෙන කාගෙන ගිහිල්ලා තියෙනවා. නමුත් යම් වෙලාවක ඒක වැඩි වෙලා භාවනාවෙන් අපිට පාවා දෙන්න වෙනවා. ඉතින් පාවා දෙන්න වෙනකොට අපි දැනගන්න ඕනේ ඊයේ තරම් ඉක්මනට පාවා දුන්නේ සෑහෙන දුරට මේක දරාගෙන ඉඳලායි පාවා දුන්නේ කිව්වොත් අන්නේ දරා සිටීමේ ශක්තිය පරියන්කෙන් පරියන්කට වැඩි වෙනවා. එච්චර තමයි අපිට ඉතුරු වෙන්නේ. ඒ නිසා ඒ පැමිණෙන පමණින් නැගිටපන් කියපු පමණින් ආයාසය අනාය ආයාස කර වෙච්ච පමණින් නුරුස්නාගති ආපු පමණින් නැගිටින්න එපා පුළුවන් තරම් බලාගෙන ඉන්න මේක හරියට මේ පිටි පිටි ගහනවා වගේ අච්චාරු දානවා වගේ ලුණු දෙහි දානවා වගේ මේ ඇඟට දෙනවද පුළුවන් තරම් කාගෙන ගිය තරමට තමන්න තියෙනවා ඊට වැඩිය අද මන් දැරුවා අද හෙට මේට වැඩිය මට දරන්න වෙනවා කියලා මේ විදිහට යන ටික තමයි අපේ ශික්ෂාව වෙන්නේ. ඉතින් ඒක නිසා මේ අන්තිම ලියලා තියෙන වාක්‍ය ටික හරි ලස්සනයි. බහිතිය හිටිය දැන කොහොමඩක්වත් ඉන්න බෑ. හැබැයි ඒකේ විස්තර ටික විතරයි මුළු රචනයේ හොඳම කෑල්ල. එතෙන් තමයි භාවනා වෙලා තියෙන්නේ. අනික රාට සමාධියක් තිබිලා තියෙනවා සුඛයක් තුල දැන් නැහැ. දැන් මේ ජීවත් වෙන හැම චිත්තක්ෂණයකම තියෙන දුක කතී කොන තියෙන දුක මොන්නම ලෙඩකටවත් නෙවෙයි. තියෙන හරියක් තියෙන දුක. ආනෝක දැක්කනම් තේරෙයි නැවත මොන භවයට ආවත්, දේව භවයට ආවත්, මනුෂ්‍ය භවයට ආවත් කොහේ හිටියත් ඔච්චරයි තියෙන්නේ. ඕක මගාරින්න තමයි අපි මේ බුලත් පිට හපන්නේ. ඕක මගාරින්න තමයි අපි මේ චුයින් ගම් කන්නේ. ඕක මගාරින්න තමයි අපි ටෙලිවිෂන් බලන්නේ. නව කතා කියවන්නේ, පත්තර කියවන්නේ, කයිවාරු කියන කල ඉන්නේ මේ සත්‍යයට මුහුණ දෙන්න බැරි නිසා. කවදාද මුහුණ දුන දවසේ තේරෙයි ඒක මාරාන්තික නෑ. හැබැයි මේ තව කෙනෙකුටත් අනේ වැඩිකල් ජීවත් වේවා කියලා කියනවා කියන්නේ සාපයක්. එච්චරයි. දීර්ඝායෂ්ක වේවා කියනවා නම් තොට 18 මාසයකට ඉර යට ලැබේවා කියන එක තමයි. අපි බය නැතුව සැක නැතුව දෙනවා අනේ දීර්ඝායෂ වේවා කියලා. ඉන්න එක තමයි දන්නේ. අපි බුරුමේදී කියලා වන්දනා කර අවුරුදු 105ක හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරන්ගේ 10 15 කාමරයක මේ කොනේ ඉඳලා යා කොණ්ඩේ යන්න පුළුවන්. ඉතින් හැම කෙනාම මේ වන්දනා කරන්න යනවා වයසයි. ඔය hina වෙලා කතා කරනවා. ඊට පස්සේ මේ මමත් මොකද්ද ගිහිල්ලා කිව්වා මේ මම ඒ සංස්කෘතියේ එළවලු බද්ද කන්නේ කියලා. අස්මාරුස් කරනවා ඊට පස්සේ නෑ මට ඉතින් මොන දෙයක්වත් මේ වෙලාව කන්න පුළුවන් වෙලාවක් නෙවෙයි මේක. ඔය ඉතින් ඔය උපන්නාට මේ මේ ලෝ වෙන්නව දාව ජීවත් වෙනවා විතරයි කියලා හරිම සිරියවන්ත හාමුදුරුවෝ. ඉතින් අපි ඔක්කොම ඉතලා අනේ ස්වාංශිත දීර්ඝායුෂ්ක වේවා කියලා වන්දනා කරලා ආවා. ඉතින් ආශිර්වාද කරන ගමන් ඔය ඇත්තන්ට නම් ඉතින් ලේසි දෙන එක මටයි අමාරුව තියෙන්නේ කිව්වා. තේරෙයි කිව්ව අවුරුදු 100 පෙන්නට පස්සේ එක ගත කරන එක චිත්තක්ෂණයක විඳවන්න තියෙන විඳවිල්ල. අති කොන බැඳගෙන වද දෙනවා වගේ. ඒක තමයි පෙන්වන්නේ. ඕක වළක්වන්නයි අපි මේ දවස පුරාම මේ බහුරූපෝලම් පාන්නේ. විකට නාටකම් නටන්නේ මේක දැකපු දකින්නකන් තමයි. දැක්කොත් නම් ආයෙ එන එකක් නැහැ මේ සංසාරෙට. මුදි මේකත් එක්ක ඉන්නවයි කියන්නේ කෙනෙක් කෙලස් නැහැ. ඔයින් ඔයින් යන්න හදන හැම එකක්ම කෙලස්. ඔච්චරයි ලෝකේ සත්‍යයකට තියෙන්නේ. ඉතින් අපිට කියන්න පුළුවන් දන්නේ මේ මේ සාමාන්‍ය ප්‍රාර්ථනා කරන ඕන එකක් දාලා බලන්න කාට හරි කියන දේවල් මොන පචයක්ද මේ කතා කරන්න කියලා මොන බොරුවක්ද අපි කරන්න කියලා. ඒ බුරුම ස්වාමීන්සිකාවට ගිහිල්ලා කවුරුවක්වත් කොහොමද සුව දුක් කියලා අහන්න යන්නේ නැහැ. බයයි ඒ තරමට බයයි. ඒ ස්වාමීන්සි කිව්වොත් බැරි වෙලා හරි කිව්වොත් යැපෙන්න පුළුවන් කියන කදාක ස්වාමීන්සි කොහොමද සැප දුක් කියලා අහපුවම අපි සනීපෙන් ඉන්නවා කියලා අපි කියනවනේ. ඒ වචනේවත් කියන්නේ කමනියම් බන්තේ යාපනියම් බන්තේ කියලා තමයි බුදුජානනාංශ කියන්නේ කාශ්‍යප ස්වාමීන් වහන්සේගෙන්. නබන්තේ කමනියම් න යාපනියම්. යැපෙන්න බෑ ස්වාමීන් වහන්සේ, දරන්න බෑ ස්වාමීන් වහන්සේ කියලා කියනවා. මොකද මේක දකින්න වෙලාව මූණ දෙන්න පුළුවන් නම් පෞරුෂත්වයේ තියෙනවා. ඉතින් මේ අවසාන ලියලා තියෙන වාක්‍ය ටික තියෙන තැනකට ගන්න භාවනා. ඉතින් යන්න ගිහලා බලන්න මේක තමයි භවය කියන්නේ. උක මොන ආලවට්ටම දැම්මත් කුෂ්ඨ රෝගියෙකුට රත්තරන් ආපනලා සරසන්න හදනවා වගේ තමයි මේකේ තියෙන්නේ. ඒක නිසා මේකට මූණ දෙන්න බැරි නිසා අපි බහුරූපෝලං කතා කරනවා අතීතේ ඉන්නවා අනාගතේ ඉන්නවා දරුවෝ ගැන හිතනවනවා අම්මා අප්පා ගැන කතා කරනවා ඔක්කොම පොයි ඒකෙකුටවත් ඕකට ඇඟිලි තියන්නත් බෑ. ඒ නිසා මේකට මුහුණ දෙන්න හෙට ඔయిత වැඩිය මේකත් එක්ක ඉඳ ලැබේවා කියලා බැලුවොත් ඒකට කියනවා මේ මම කියන්නේ කවුද කියලා දන්න මිනිහෙක් කියලා. මම කියන්නේ ඔන්න ඔයාට. මේකට බුදුහාමුදුරනෝ ආත්මයන් කියලා කතා කරන්න වටිනවද? මේකට තමයි කියනවනම් කියන්න තියෙන්නේ කියලා. ඒ නිසා පුළුවන් තරම් මුණ දෙන්න කියන එක තමයි තියෙන්නේ. ඔබ වහන්සේට ඉදිරිපත් කරන අවසාන දාම් ගැටලුව මේකෙත් අර විදිහට දීර්ඝාස පතර දිනවා ඒක නම් මම අයියෝ බව් ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී විනාඩි 20කින් පසුව වම් පාදය හා දකුණු පාදයට උඩපතුල් ඉතා බර ගතියක් ඇති වී ඉන්පසු පොළවේහි ගොරෝසු ගතියක් දැනීමෙන් පසුව පාද ඉතා සැහැල්ලු තත්වයකටපත් වී තුනී පලසක සක්මන් කරන්නාක් මෙන් දැනිනි. සිතට වම් පාදය හා දකුණු පාදයද පොළවේ ස්පර්ශ වන බවක් වැටහිණි. එයින් පැයකට වැඩි කාලයක් සක්මනේ සිටීමට හැකි විය. එම චිත්ත ඒකාග්‍රතාවයෙන්ම පරියංක භාවනාවේ ආනාපාන සති සිත පිහිටවා ගන්න නාසිකාග්‍රයේ යන එන හුස්ම දෙස සිතීමෙන් පසුව එහි සීතල උෂ්ණ හුස්ම පෙනී නැති වී ගියේය. හුස්ම රැල්ල තුනී වී සිත ඊතා එක්වනින් සංසුන් බවට පත්විය. ආනාපාන සති භාවනාව පැයකට වැඩි කාලයක් කරගත හැකි විය. එම චිත්ත එකඟතාවයෙන් ඉන් පසුව කරන කටයුතුද සිහියේ පවත්වා කරගත හැකි විය. සමහර විටකදී අමතක වූ නමුත් නිවැරදි කරගත්තෙමි. සිතේ සංසුන්තාවයට පත් සිත සංසුන්තාවයට පත් වී සිතවිලි අඩුවේ. ගරු ස්වාමීන් වහන්සේ එම සංසුන් වූ මනසින් නැවත නැවත කල යුතු දෙයක් ඇතිදයි ඔබ වහන්සේගෙන් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔය මේ භාවනා කරන එක්කනට මේ සංසුම් මනස දැනගන්න සතිය එතන සංසුම් වෙන්නේ ඉස්සෙල්ලා අරමුණ දැනගන්නා සතිය කියන මේ දෙකෙන් කොයි එකද හොඳ නැත්තම් Taman හිතන්නේ කොයි එකද වඩා කාර්යක්ෂම කියලා කියන එක කියනවනම් ඊගාට කරන්න තියෙන එක කියයි. කවුද ඒ අවසරයි ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයක ඉන්නේ අපි ඒ ඒ දීපු එක නා කවුද මේ ප්‍රශ්නේ? මම. ආ හරි. ඒකට මගේ ප්‍රශ්නේ තමයි අරමුණු සහිතව පවතින සතිය සහ පස්සේ සඳහන් කරන ඒ විවේකී සතිය දෙක කියන දෙකෙන් වඩා කාර්යක්ෂම වෙලා තියෙන්නේ අරමුණ පවතිද්දි පවතින සතියද නැත්නම් අරමුණ නැතුව මේ විවේකීව සතියද කියලායි මම මේ අහන්නේ. විවේක. විවේක. එතකොට ඒ තමයි පුද්ගලයාගේ රුචි අරුචිය. ඉතින් එහෙම විවේකී සතියක් අපි යම් දවසක ලැබුණාට පස්සේ ඒක හොඳයි කිව්වනම් ඊ කාව දවසේ භාවනා කරනකොට ඒක නොලැබුණොත් මොකද වෙන්නේ කෙනාට? එයාද ඊයේ ඊයේ විවේකයට ගියා. අද ආවේ නැහැ. එතකොට මොකද වෙන්නේ? මට මෙතෙක් කල ඔබ වහන්සේගේ වැඩසටහන වල ඉදිරිපත් වෙලා හුඟක් මේ தත්ත්වයටපත් වෙලාම තිබුණේ සමහර දස්වලට හිත ප්‍රසන්සුන් භාවයටපත් වෙනවා මේ භාවනාවේදී ගොඩක් වෙලාවට සංසුන් වීම තමයි මගේ වෙලාවට ඇති වෙන්නේ. හරි ඒක පිළිබඳව නෙමෙයි මම අහන්නේ සංසුන් වෙනකොට හොඳයි කියන එක ආරකේ තියෙන කංකරච්චලේ දරතය පීඩාව තියෙන එකන ඕනම කාලවට නිශ්චය කරන සංසුන් එක හොඳයි කියලා. නමුත් අනිදාසේ භාවනා කරන සංසුන් එක නොලැබීම පශ්චාත්තාපයක් වෙනවා කියන එකට මොකද්ද උත්තරේ කියන එකයි බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න. එහමයි ඔබ ආසේ පළවෙනි දවසේ හොඳට මේ විදිහටම සංසුන් වෙලා තිබුණා. දෙවෙනි දවසේ ඔබ වහන්සේ කියනවා වගේම නොසන්සුන්තාවයට පත් වෙලා තිබුණා. ඊයේ ඉඳලා අද දක්වාම තාමත් ඒ නොසන්සුන්තාවයේ හිතේ තියෙනවා. ඒක එතකොට සංසුන්කම හොඳ නම් හොඳ දේ නැති වෙන කියන්නේ නරකක් නේ. එහෙමයි. ඒක ඉක්මොල නෑනේ මේ සංසුන්කම. එතකොට මේ හම්බෙන කහට. එතකොට හම්බෙන මේ ප්‍රශ්නට මොකද්ද උත්තරේ? අමාරුවේ හම්බ කරගත්ත සංසුන්කම හොඳයි. නැත් ඒක නැති වෙනකොට අනිවාර්යයෙන්ම දුකක් තියලා නැති වෙන්නේ. දැන් අපි කොහොමද මේ ප්‍රශ්නේ ටැකල් කරන්නේ? කොහොමද මේකට උත්තරේ? උත්සාහ ගැනීමයි. වීරයෙන් උත්සාහ ගැනීමයි. මොනා කරන්නද? ප්‍රසන්නතාවයේ සිටීම. සිත සෑමදම චිත්ත ඒකාග්‍රතාවෙන් සිත පැවැත්වීම. ඔයජාර වෙලා තියෙනතර නොසන්සුන් භාවය ආපුවම අපිට කියන්න බෑනේ චිත්ත ඒකාග්‍රතාවයේ තියෙන සතියක් තියෙනවා කියලා අපි දන්නවා මේ සංසුන් වෙච්චාම සති ඒකාග්‍රතාවයේ තියෙනවා. නමුත් මේක හැම වෙලාවෙම නෑ. මේක නැති වෙච්ච වෙලාවක ආය පිය විප්පයෝග දුකක් එනවා. එතකොට ඒ පිය විප්පයෝග දුක නැතිකරන්න අපි ප්‍රතිපදාවේ වශයෙන් මොකද්ද දෙන උත්තරේ? ඒක තමයි මේ ලියලා අන්තිමට අහන ප්‍රශ්නේ. මම දැන් මොකද කරන්න ඕනේ කියලා. සංසුන්ගේ විතර ඇතුණාට පස්සේ දැන් මම මොකද කරන්න කියන එකනේ අහලා තියෙන්නේ. ඒකට දෙන්න තියෙන උත්තරේ තමයි මේ සංසුකම හොඳයි. නමුත් මේක නැති වෙන වෙලාවක් තියෙනවා. නැති වෙච්චහම දුකයි. පීව ඉපයෝගයක් ඇති වෙනවා. දැන් මේකට මොකද කරන්නේ? ඒ ඒ වසියල්ලම අනිත්‍යතාවය වෙන එකට. සියල්ල. මොකේද? එන ඒවත් සෑම දෙයක්ම සිතිවිලිනේ. ඒ සිතිවිලි යාල අනිත්‍යතාව වෙනේ කරමින් නැවතත් ඒක සඳහා මූල ධර්ම මේ වශයෙන් දෙන්න තියෙන්නේ මේ සංසුන් හිතටයි නොසංසුන් හිතටයි සමහිත ඇති කරන්න ලක්ෂ කෝටි වාරයක් වහවනා කරන්න කියනවා වර එක සංසුන් වෙනවා වර එක නොසංසුන් වෙනවා සංසුන් වන හොඳයි කිව්වොත් නැති වෙනකොට දුකයි නොසංසුකම හොඳයි කිව්වොත් දරතේ සහ පීඩනේ තියෙනවා. පෙළෙන ගතිය තියෙනවා. ඒ නිසා මේ ඉස්සර දන්නේ නැහැ අපි සන්තුක් කරපු තීතක් නැති කෙනාට තියෙන්නේ මේ කරදරේ විතරනේ. දැන් භාවනා කරන කෙනාට තියෙනවා සංසුම් මනස. නමුත් ඒකටත් නොසන්සුම් මනසත් තම හිත එනකන් තාදී මනස එනකන් අෂ්ටලෝක ධර්මේ කම්පාණ වෙන මනස එනකන් දිගින් දිගට දෙනෙකට භාවනා කරන්න. එතනින් එහාට තියෙන එක කොච්චර වෙලා ගනීද කියන්න බෑ. ගණ්ඩ ගණ්ඩ ගණ්ඩ ගණ්ඩ තමන්න තියෙනවා හිතුණු වෙලාවට සංසුන් වෙනවා හිතුණු වෙලාවට සංසුන් වෙන්නේ මේ එකක්වත් හොඳයි කියන්නේ නැතුව දෙකටම සමහිත අම්මා හොඳයි කිව්වත් වැරදි තාත්තා හොඳයි කිව්වත් වැරදි ඒ නිසා නංගිය මල්ලිය පවසෙමි දෙන්නම හොඳේ කියා ඉතින් යෝගාවචරයට පුළුවන් මේ නොසන්සුන් මනසත් සංසුන් මනස වගේමයි කියලා කටහරලා කියන්නේ ඒ වුණේ නැත්තම් යෝගාවචරයක් නෙමෙයි නිතන් තමයි මෙතෙන්ට ගියාට පස්සේ තමයි අපි තපස පටන් ගන්න. මෙතෙන් ගියාට පස්සේ තමයි අපි අෂ්ටලෝක ධර්මයේ වැඩ කරන හැටි තේරුම් ගන්න. මෙතෙන් ගියාට පස්සේ තමයි අපි උපේක්ෂාව තේරුම් ගන්න. ඉතින් ගියාට පස්සේ තමයි අපි තතතාවේ කියන එක, තාදී ගුණය කියන එක තේරුම් ගන්න. එහෙව් කෙනාට තමයි තථාගත කියලා කියන්නේ. සර්වඥාන්සේ අපි ඉහළම තැනක ඉඳලා කියනවා ඒක ලැබුණත් නොලැබුණත් දෙකටම සමහිත ඇති කරන්න කියලා. ඒක ටිකක් කියලා දෙන්නත් අමාරුයි. කරන්නත් අමාරුයි. හැබැයි අපි මේකට ලක්ෂ වාරයක් කරලා තියෙනවා ඕක. ඒක මේ අලුත් දෙයක් නෙවෙයි. දැන් තියෙන මූල ධර්ම වශයෙන් පිළිගන්න දෙකෙන් මට දෙකටම යන්න පුළුවන්. දෙකටම සමහිත. ළමන්ගේ දරුව දෙන්නක හොඳම දරුවටයි නරක දරුවටයි දෙන්නටම අම්මා සමහිත පාන වගේ මේ ආයාසයෙන් ඇති කරගන්න සංසුන් හිතයි අනායාස කඩප්පුලිනු කැමන දහපතුරා බට්ටපඳුරු හිතයි දෙකටම සමහිතයි දැක්කට නොදැක්කා වගේ දැහුණට නොයහුණා වගේ ඉන්න පුළුවන් නම් මුවින් නොබැනින්න එකයි තියෙන්නේ. මොනක්වත් උත්තරයක් නෑ. ඔකට මේකම ලක්ෂ වාරයක් කරන කරනකොට අපිට ලැබෙන දායාදේ තමයි සංසුන්ුණා කියලා ආඩම්බර වෙන්න යන්නෙත් නෑ. නොසංසුන්ුණා කියන්න යන්නෙත් නෑ. කායිමත් අහන්න යන්නෙත් නෑ. මේ දෙන්න එකිනෙකට ප්‍රත්‍ය වේලයි ජීවත් වෙන්නේ. අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වේලයි. ඒ දෙන්න කටයුතු කරන දිහා දැක්කේ නෑ වගේ, අහුවේ නෑ වගේ බලන්නේ කදී. එහෙමයි. දැන් අපි පැයකමාරක් අරගෙන තියෙනවා පැයක වැඩපිළිවෙලට. ආ ඉතින් වෙන කාට හරි වෙන මොනවද කියන්න තියෙන තා අපිට විනාඩි 30ක් විතර තියෙනවා ප්‍රශ්න දෙකක් තියෙනවා. තුනක් තියෙනවා මට වෙයි. මේ මයික් එක දෙන්නකෝ. උතුම් දිනා උතර වාඩි මෙතන මෙතන වාඩි මෙතන මට ලීජි. මේ විනාවේ මම ගොඩක් දේවල් ඇත්තටම ඉගෙන ගත්තා. ගොඩක්ම මම එනකොට හිටියට වඩා මගේ වෙනස මට කියා ගන්න ඕනේ බොහන්සේට. පළමුවෙන්ම ඇත්තෙන් මම හැමදේම අච්චාරුවක් වගේ භාවනා ගොඩක් කරා. ආනා මේ සක්මන් භාවනාවත් හැමදාම වගේ කරා. ඒත් අර නිකන් ඔබ වහන්සේගේ YouTube හරහා ඔබ වහන්සේගේ බොහෝ ධර්ම කටයුතු මම ධර්ම වැඩසටහන් බලලා තිනවා. ඒත් එක්කම වෙනත් කල්යාණ මිත්‍රයන්ගේ ධර්මේ මම අරගෙන තිනවා. එහෙම වුණත් මට ආවම් පස්සේ හිතුනේ සංගංගහරුවද ඇත්තටම භාවනාව සුපුරුදු පරිදි තමයි මට කෙරුණේ. ඊයේ තමයි ඊටාම ඊයේ හවස ඔබ වහන්සේත් වැඩලා මෙතන කරන භාවනාව ඊටමත් සාර්ථකයි වගේ මට දැනෙනවා. ඒ දැනීම මට මාව විවේචනය කරවට කමල් විවේචනයට ලක්වීම කමන්නේ මගේ අඩුපාඩු සකස් කළ දෙන්න කියලා ඔබ වහන්සේගෙන් ඉතා කාරණක මම ඉල්ලා සිටිනවා. මම ලිව්වේ නැත්තේ මම ලියද්දී ඔඩොක්කේ තියලා ලියද්දී මගේ අකුරට චූටි ඒ මහත්මයාට කියන්න ගිය කාලේ අපතේ ආවේ කියලා මට හිතුන නිසා හැමෝගෙම මම වචන හැසිරීම සහ වචන පාවිච්චි කිරීම මට හිතට ආකාරයට පද ගැළපීමකින් තොරව ලියනවා වගේ නෙවෙයි නිසා ඒ පදවල සහ වචන ගැළපීමේ අනුචිතභාවයක් තිබුණොත් ඔබ වහන්සේගෙන් කාරණික මම සමාවි අයද සිටිනවා සක්මන ගැන කතා කරොත් ඊටත් කලින් මට කියන්න ඕනේ සක්මන් ගැන කතා කරද්දි මම මෙතන ඇත්තටම මේ දිව්‍ය ලෝකයක් වගේ බොහෝ දේ අපි ලැබුණාම පුංචි කල්ලා කියන්න පුදුලා තියෙන මේක දිව්‍ය ලෝකයක් කියලා. ඒ වගේම මට මෙතන සක්මන මට මෙතන දැනෙන දිව්‍ය ලෝකයක් වගේ. සක්මන හැමදාම මම උදේට කරනවා විනාඩි 10ක් 15ක් ඊට පස්සේ භාවනාවට ඉඳ ගන්නවා. මට තේරුමක් නැහැ එහෙම මෙහෙම ඉඳගත්තේ වගේ එක එක භාවනාවල් එක එක දවසට කරා. ප්‍රයෝජනයක් නොලැබුණාම නෙවෙයි මම සකස් වුණා සෑහෙන්න ඊට වඩා ගොඩාක් වෙනසක් මට මෙතන දැනෙනවා. ඇත්තටම සක්මනේ මේ වගේ මට සිලුටු පොළවක ඇවිද්දා මිස මට මේ වගේ රළු බවක් කවදාකවත් මගේ කවුරුට රළු රළු භූමියක නැත්තම් මේ වගේ ප්‍රදේශයක මට ඇවිදින්න ලැබුණේ නැහැ. එහෙම චුටි ප්‍රදේශවල ඇවිද්දත් මේ තරම් දිග කොටසක් මට කරගන්න බැරි තිබුණ හැමදාටමත් ඒ ගැන කිසිම අවබෝධයක් තිබුණෙත් නෑ. ඒ නිසා මම ඊටාම සාර්ථක මම ලොකු වෙනසක් දැක්කයි කියලා මට හිතෙනවා මේ දවස් කීපය තුළ. සාර්ථකම දවස ඊයේ දවස කියලා මට හිතෙනවා. ඊයේ දවස ඔබ වහන්සේ මෙතන ඉදි කරපු පරයන්ක භාවනාව තමයි වඩා හොඳම කියලා මට මෙතෙක් හිතුණ හොඳම භාවනාව කියලා. ඒ ගැන කියන්න කලින් සක්මන ගැන කතා කරොත් සක්මන්ට පෙර මම පොඩි අදිෂ්ඨානයක් කරනවා මේකේ අවසානයේ දක්වා මට ය아가න්න පහසු වෙන්න කියලා සිහිය පවත්වාගෙන උදේ මට හැමදාම ඇත්තට විසර දෙයක් හිතනවා මේ ෆෑන් වල ප්‍රශ්නේ නිසා රැට නිදා ගනිද්දි මම උඩකත් නිදා ගන්න නිසා ඒ කොහොම වුණත් මෙතන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ වැඳලා මට අද දවස තුල කාය චිත්ත පීඩාවල් කිසිවක් නොවේවා ඔබගේ ඥාන සම්භාර වහන්සේගේ ඥාන සම්භාරයට මගේ ජීවිතේ පූජා වේ කියලා පටන් ගත්තාම මට වැඩ කරන මේ වෙලාවේදී කිසිම දවසක හිසේ වේදනාවක් ඇත්තටම ඇවිල්ලා නැහැ. ඒක මට ලොකු ජයග්‍රහණයක් කියලා හිතෙනවා. ඒත් එක්කම සක්මන පටන් ගනිද්දී මම මේ මදිෂ්ඨාර කරනවා මට යන්න පුළුවන් වෙන්න කියලා. ඉඩ පහසුකම් මදි තුල මදිකන් තුල එක එකනා මාරු වෙද්දී චුට්ටක් හිතෙහා මෙහා ගිුණාට මේ ඇවිදිද්දී ඒ අනුකට මට එන්න එන්න මම හොඳ තත්ත්වයටපත් වුණා කියලා මට හිතෙනවා. පය කකුල් දෙක වෙන වෙනම කතා කරොත් කොහොමදත් මට මේක දකුණ මේක වම කියලා කියන්න පෙර දකුණ දකුණම බවත් වම වම බවත් මට වැටහෙනවා. දකුණ ගැන කතා කරොත් දකුණ තියද්දී විලුඹ ඉස්සෙල්ලා එසවෙනවා. ඇඟිලි ටික ඒ වුණාට ඒ බර බාර ගන්න ඇඟිලි ටික කැමති නෑ වගේ ඇඟිලි ටික ඒත් එක්කම එනවා. ඒ වෙනකොට හැබැයි වම් පාය ඒ බර බාර ගන්නවා. මේ දෙකම එකවර එකම මොහොතේ එකම විදිහට බලන්න බෑ. වම චුට්ටක් තව ඉදිරියට ගිහිල්ලා වම දිහා බැලුවාම වම එසවෙනකොට දකුණ අර බාර ගන්නවා ඒ කකුලෙත් ඇඟිලි ටික ඒ ටික බාර ගන්න කැමති නෑ වගේ දකුණට තවත් බර දෙනවා හැබැයි දකුණේ වම ඔසවද්දි සහ දකුණ ඔසවද්දි විලුඹට ඉදිරි ප්‍රදේශයේ අර මස්පිඩු පල්ලයට ගිය කොටසට ටිකක් වැඩි පීඩනයක් දැනෙනවා ඒත් එක්කම පය තියද්දි මට දැනෙනවා මේකේ වැඩි කාර්යයක් ගන්න විලුඹ කියලා විලුඹ ප්‍රදේශයට වැඩි බරක් ගනිද්දී පය තියනකොට ඒ බර නැත්තම් පීඩනයේ ස්පර්ශයේ පැතිල යනවා කකුල වටේට වල පෙදේස හැර ඇඟිලි දිශාවට ඒ බර පැතිරලා යනවා ඒ මේ මෙහිදී ඇතුලේදී කරද්දී ඇඟිලි පැත්ත ඒ බර ගන්න කැමති නෑ වගේ නමුත් වැලි පෙදෙසියද්දී ඇඟිලි අතර මස් පිඬු සහ අර ඇඟිලි ඉස්සරහ අතර තියෙන ප්‍රදේශයට වැලි යනකොට එතනත් මට ස්පර්ශය දැනෙනවා ඒ විදිහට කකුල මාරු කරද්දී ස්පර්ශ වෙනස දැනි දැනි දිගටම ගමන් කරන්න පුළුවන් වෙනවා මුල් දවස්වල මගේ හිත මුලදිම නම් හිත දහසරයක් විතර යන්නේ ඇති මේක වෙන වෙනත් ඇති වෙලා අතීත අනාගත සිද්ධි එක්ක එකතු වෙලා නමුත් එන්න එන්න මම මේකේ ප්‍රගතියක් දැන්න කියලා මට හිතෙනවා මට ඉතින් ඒකේ අඩුපාඩු තමයි ඔබ වහන්සේගෙන් අහගන්න ඕනේ අර බරපැතිරීම මම දකින විදිහද සහ මේ මම යන ක්‍රමයේ අඩුපාඩු ඔබ වහන්සේගෙන් මම දැක දැනගන්න කැමති සක්මන් භාවනාව පිළිබඳ මගේ දෝෂයන් නමුත් ඔච්චර දේවල් විස්තර කරන්න ගියොත් එහෙම එක සභාවත් එක කරන්න බෑ. ඒ නිසා ඒ ඔය මුලින් කිව්ව ටික මොනවාක්වත් අවශ්‍ය නැහැ. Tamanට ලැබිච්ච අත්දැකීම් ටික පිටු කරන්න. පිටු කරන්න නැතුව ඉතිහාස කතාව අවශ්‍ය වෙන්නේ අපට. ඉතිහාස කතාවෙන් මේ මේ අත්දැකීමේ කියන තරම් ගෝජාවක් නැහැ. එච්චර හඳුන්වා දීමක් අවශ්‍ය කරන්නේ. ඒ නිසා යම් තැනකදී සක්මණ මුදුන්පත් උනායි කියලා හිතන්න. වමට දකුණට හිත ගියා. එතනින් පටන් ගන්න. ඊට කලින් මට මේ විවිධ භාවනා ක්‍රම කරා. ඒවයි මේ මේ කියන්නේ තාක්ෂණික නෑ ඒක ඔක්කොම නිකන් ඉමෝෂනල් කතා. ඒ නිසා වම තිනකොට මේ වීලුමට වැඩියෙන් බර ගන්න බව, ඉස්සරහට පැතිරෙන්න ඉස්සල්ලා ඒක ඉස්සෙන බව, අනික් පාදයට මාරු වෙන බව වගේ දේවල් කාටවත් බොරු කරන්න බෑන එක ප්‍රත්‍යක්ෂ දෙන්නේ. ආන්නේ විතර බලමින් පීවර කීයක් Tamande යන්න පුළුවන්ද? අපි හිත පිට ගියයි කියමු ඊට පස්සේ ආයෙත් ආපුවාම අර වගේ සවිස්තරව බලන්න පුළුවන් ගතිය හිතේ ඉතුරුලා තියෙනවද? නැත්නම් හිත පිට ගිය නිසා හිත මුසුප්පු වෙලා කලබල වෙනවද කියන ඒ කාරණා ටික විතරයි අඩු කරන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ උසාවි කාලය සාක්කයට අදාළ නැති දේවල් ඉදිරිපත් කරන්න ගියොත් උසාවියට සිද්ධ වෙනවා සාක්කේ නතර කරන්න. මේක කාන්තාවන්ගේ තියෙන ප්‍රපංචකරණේ. වාග් බහුල්‍ය කියලා කියනවා. ඒ නිසා ඒක ඉදිරිපත් කරලා එඩිට් කරන්න. එඩිට් කරලා අපි දීලා තියෙන පේපර් එකක්. මේ පේපර් එකේ විදිහට මූල කර්මත්තන්නේ බුදුන් පච්චි තැන ඉඳලා කියනවා. භාවනා පිළිබඳ නෙවෙයි මම මේ චෝදනා කරන්නේ. චෝදනා කරන්නේ ඉදිරිපත් කිරීමේදී වාග් බහුල්‍ය වැඩි. ඒක නැති කිරීම සඳහා අපි තැකිල්ලක් දීලා තියෙනවා. ඒ තැකිල්ලෙන් අදාළ ටික දීපු ගමන් නඩුවට අදාළ කොටස නැත්නම් තාක්ෂණික කොටස විතරයි අවශ්‍ය වෙන්නේ. ඔය තියෙන උනන්දු බොහෝ වටිනවා. ඒක නිසා පුළුවන් තරම් අර වගේ ධක්මන සවිස්තරව බලලා ඒ ධක්මණෙන් ඇති වෙන මේ මොබිලයිස් වෙච්ච එනර්ජි එක නැත්තම් ඒ ගැම්ම ගත්ත කට්ටිය විදියට විස්තර සහිත වෙලා පරියන්කට ඇවිල්ලා පුළුවන් තරම් මූල කර්මස්ථානේ අපි කියොත් පරියන්ක සක් දැන් කියන්න බලාපොරොත්තු වෙන්නේ වම දකුණ සම්බන්ධව තියෙන විස්තර ටික කියනවනේ හොඳටම ප්‍රමාණවත්. ඒ නිසා මේ යන්නේක ගැන භාවනා ගැන වේවිචනය කරන්න මම මේ. විවිධකරණ ඉදිරිපත් කිරීමේ තියෙන දුර්ලභකම මොකද අද තුන්වෙනි දවසේ නෝට අපි සභාව වශයෙන් උගා කපලා කපලා කපලා ගත්ත මන්දේට ඒ පාඩම ලැබිලා නැහැ බහනා ඉදිරිපත් කරලා තියෙන බහනා ඉදිරියට ගිහිල්ලා තියෙන එක හොඳයි ඒ නිසා පුළුවන් තරම් මේ short to the point short and sweet හරි ඉදිරියට කියමු බලන්න මේ කීප එක අහලා කියන්න ඕනේ තවදුරටත් ගෙනියන්න එපා අපි නටියයි බල්ලයි කතාවලට පරයන්ක පිළිබඳව කියන්න බලන්න. පරයන්ක භාවනාව පටන් ගත්තාම හුස්ම යනවා දැනෙනවා. මට එතෙන්දි හිතෙනවා තුන් දිනක් ඉන්නවද කියලා බලන් ඉන්න එක්කෙනෙකුයි මේක විවේචනය කරමින් තොරතුරු දෙන එක්කෙනෙකුයි ඉඳගෙන ඉන්න එක්කෙනෙකුයි කියලා හිතෙනවා මට. ඉඳගෙන ඉන්නවා සැරින් සැරේට මට දැනෙනවා. ඒ කියන්නේ මම බලද්දී ඉඳගෙන ඉන්න කෙනෙකුත් ඉන්නවා. ඒත් එක්කම මට ඒ ගැන විවේචන කරන කෙනෙකුත් ඉන්නා වගේ පේනවා. මේ හුස්ම ගැනීමදී හුස්ම වැටෙනවා. ඉස්සෙල්ලා ගන්න අමාරුයි වගේ දැනෙනවා. නමුත් හුස්ම යන්නේක පල්ලෙහාට ඉතාම පහසුවෙන් දැනෙනවා. ටිකක් වෙලා ගියපුවාම හුස්ම ඉහළට ගන්න එකට ලේසි පහළට යන එක අමාරුයි වගේ ඒක අඩු වෙලා වගේ යන වක්‍රාකාරව යන ගතියක් වගේ දැන් රේකී ගතිය නැතුව වගේ මට හිතෙනවා මේ විලයට සහ මේ මේ අතර ප්‍රදේශයේ තමයි පටන් ගන්නෙ කියලා ඉලස ඉලයට ඉස්සෙනවා දැනෙනවා. ඒත් එක්කම මට හිතෙනවා මේකේ පීඩන වෙනසක් නිසා මේක වෙනවා ඇති කියලා. එතනින් තමයි මේක පටන් ගන්න කියලා මට දැනෙන්නේ. එහෙම කරගෙන යද්දී විවිධ රූප පේන කාලයකුත් එනවා. හැබැයි රූපේ තියෙන මම ඉඳගෙන ඉන්නා බව මට පේනවා. විවිධ රූප පේන කාලයක් එනවා. ඒවත් අමතක කරලා ගියපුවාම සැරින් සැරේට අර පිටිපස්සෙන් එනවා වගේ නිකන් ඊයේ මට ඊයේ තම හොඳම භාවනාව කියලා මම හිතන්නේ. ඉතින්දි මට වේදනාවක් එනවා දැන්න පසුතලයෙන් වගේ ඒක විලක් දණිහසර ආව දකුණු වම් දණියට ඊට පස්සේ ටිකක් වෙලාවකට වම් දණියටත් ආවා ඊළඟට මම ඉවසාගෙන හිටියා ගොඩක් වෙලා උනට ඉන්න බෑ වගේ ගතියක් තියෙන නිසා මම කකුල දිගහැරියා දිගහැරියන් පස්සේ ආය පහසුවක් දැනුණා ඊළඟට පසුපස ප්‍රදේශයේ කොන්ද කැක්කමක් ආවා ඒක නිසා ආහිත් කකුල් ටික අටගෙන තනිස් ටිකට ටිකක් බර දුන්නා මට හරි ගියා. ඒ විදිහට කරගෙන ගියා. වටින් වර පසුතලෙන් වගේ ආස්වාස ප්‍රාස්වාසයේ දැනුණා සියුම් විදිහට. ඒ විදිහට කරගෙන ගියා. එඟට පහසුවක් දැනුණා. මම ඉන්න බවත් දිගටම දැනුණා. වරින් වර මට එහෙම බලනවා වගේ ගතියක් මට දැනුණා. මම එහෙම ඉන්න ඉන්න බව දැනුණා මට දිගටම. ඒ දෙක තමයි වැදගත් වෙන්නේ. පසුතලයේ පේන ආනාපානය තමන්ගේ ආරක්ෂක අංශය වාගේ ඉන්න ඉරියව්ව දන්න නිසා තකහැර දැනගන්න. යතරමෙද নানা ප්‍රකාර දේවල් කරනවා ශරීරේ. වේදනා, හොඳ නරක ඒ ඔක්කොම පිළිබඳව අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ තියෙදි මට අර පසුබිම් තලයේ තියෙන ආනාපානේ පේන්සෙක් මානේ තියෙනවනම් ඉඳගෙන ඉන්න බවත් පේනතික් මානේ තියෙනවනම් ඒ බුරුම ස්වාංශලා කියන්නේ ඒ තාක් බහනා වැඩෙනවා. ඒ ඒ එකලස තමයි දී යටින් ගින්දර ගිනිනවා වගේ මම ඉඳගෙන ඉන්න බව දැනගෙන යන්න පුළුවන් නම් දිගට ඒක තමයි දක්ෂකම කියලා කියන භාවනාව. මේ පොඩි එකන ලියාගෙනවද? ඈ නෑ හරි. අපි එන අනික් කෙනෙකුට දෙනවා මයික් එක. ඔබ හසිතන එක වාරයක් පින් ප්‍රාර්ථනා. දෙන්න දෙන්න පෙන් දෙන්න. සොයනස් කාර්ය එකතු වෙන නිසා මේ සක්මන් භාවනාවේ නොකිය ඇයි දුන්නේ නැත්තේ ප්‍රශ්න ලියලා දුන්නේ නැත්තේ මොකද? සායනවාසවර ටිකක් අකුරු කියවන අමාරු හිතලා ඒ නිසා මේ පරියංග භාවනාව තමයි මම ගොඩක් කැමති අහන්න. එතකොට මට අල්ලගත හැකි ධක්මනා වෙලා තියෙනවද නැද්ද කියලා. පරියංග පිළිබඳ විචිත කියමු තමයි හොඳයි කියන හරිය. පරයන්කේ සයනස වාඩි වෙලා කය වාඩි වෙලා ඉන්න පිටුමේ තියෙන බව තේරුණාට පසුව හුස්ම රැල්ල දිහා බැලුවෙට ඒක නාසිකාග්‍රේ මට තේරුනේ නැහැ. දැන් මං ගිය අවුරුද්ද මං ආවහම මං සයන්හසට පැවසුවා මට වාඩි වෙනකොට මං නොතේරෙන බව. නමුත් මේ මර මට තේරුණා ඒ මට හතිය තියෙන සයන්හංශ මං හිතුවා සක්මන් භාවනාවෙන් පසුව යම් මහන්සි ගතිය නිසා වෙන්නේ නැති මට පපුව ගැහෙනා වගේ තේරෙනවා වාඩුණාට පස්සේ. ඒක විතරක් අල්ලන්න වෙන මොකක්වත් ආනබරි පිටිපස්සේ යන්න බෑ. ඒක ලස්සනට මතුවෙන එක. ඒක අරමුණු කරන්න පටන් අරගත්තා නම් ඒ ඇදුමටත් හතියටත් ලිඩේ එතන උත්තරේ එතන. මේ වර තියෙන සයනාස් ඒක ඇත්තෙන්ම මේ රාශාස් ප්‍රශාස් තමයි පිටමැද්දෙන් මට තේරෙනවා. මේ ටිකක් වෙලා ගියාට පස්සේ ඒක සංසුන් වෙනවා. ඒ කියන්නේ ආශ දෙකක් දිගයි එකක් කෙටි විනාඩි 5ක් 3ක් විතර යනකොට ඒක සියුම් වෙලා නැතුණා සයන්හාස. ඊට පස්සේ ඒක නැති වෙනවා එක්කම මට ආයෙ තේරුණා තව ගැස්මා. ඒත් ඒ හැරීම මට තේරෙන නාඩි වේගය තමයි හෘද ස්පන්දනය කියලා මට හිතුණා. ඒකත් එක වෙලා යනකොට සයන්හස සංසුන් වුණා. ඊගාවට මම පදංක පිටුම හිත කය පිටුමට හිත යොමු කරා. ඊගා ඒ අතරේ හිත කීප විටක් බාහිර අරමුණු වලට ගියා. ගිය බව මම දන්නේ නැවත ආපහු මුල් පිටුමට හිත ආවට පස්සේ ඒ ආවට පස්සේ සයන්හස මට මුලින් නම් පුරුද්දක් තිබුණා ඒක සයන්හස හරියට දැනගන්න කතා ඇහුවේ. මට ආවට පස්සේ ඒක එකපාරට හිතනවා මේක කාමච්ඡන්දයක් මේක ව්‍යාපාදයක් ඉස්සර මම කිව්ව විදියට ගැම්ප්‍රින් කාමච්ඡන්දයක් කියලා ගස්සලා කියනවා. මෙතෙක් ඉඳලා තියෙන කාමච්ඡන්දක කියන එකද දැන් ආවේ කාමච්ඡන්ද. ගිහිල්ලා ආවේ කාමච්ඡන්දකට කියලා ව්‍යාපාදයකට කුකුසකට. ඒ කියන්නේ නැවත ආවේ ආනාපානස නෙවෙයි. ආනාපාන රසයන් ශරීරයටයි මම ආවේ. ඒකට ශරීරයේ ආව ආපු ශරීරය ආපු එකට කාමච්ඡන්දයක් කියලා පටලවා. නෑ සරලව මම හිත ගිහිල්ලා ආවේ කාමච්ඡන්දයකට කියලා. සිත පැමිණියේ කාමච්ඡන්දේ කියලා. නෑ ස්වාමීන් වහන්සේ මම ගිහිල්ලා තිබුණේ කාමච්ඡන්දයකට. ඔව් ඊට පස්සේ ශරීරයට ගත්තට පස්සේද කල්පනා වෙන්නේ. ආවට පස්සෙන් මට තේරෙන්නේ මම ගිහිල්ලා මම ඉබේම එනවා නැවත මගේ ශරීරේ පිහිටුමට. ඒ කියන්නේ ශරීරෙට ඉඳලා ඇවිල්ලා තියෙන්නේ කාමච්ඡන්දක ඉඳලා. ඉඳලා කියලා මට තප්ප දෙක තුනක් ගියා පස්සේ ආපහු නැවත එනවා. ඒ මට ආවට පස්සේ ඉබේම හිතන සායනස් මම හිතනවා මේ මේ කාමච්ඡන්දේ තමයි ඉඳලා තියෙන්නේ. ඉබේම හිතෙනවා නම් ඒක වගකීමට ගන්න එපා. හිතනවා නම් කෙලෙස්. හිතනවා නෙමෙයි සායනස් හිතෙනවා. හිතෙනවා නම් අනුන්ගේ දරුවෙක්. මගේ දරුවෙක් නෙමෙයි. ඒක සායනස් මම නවත්ත ගන්න ඕනද? නෑ නෑ නෑ. අනුන්ගේ දරුවා හදන්න යන්න එපා. තමන්ගේ දරුවෝ තමයි හදන්නේ. හිතනව නම් වැරදි හිතෙනව නම් ඒක පිළිබඳව පසුතැවිලි වෙන එක තමයි පුත්‍ජනකම කියන්නේ. ඒකට පසුතැවිලි වෙන්න අවශ්‍ය නැහැ. ඉස්සර සායනන් මන්නේ තදින් අර කාමචන්දයක් කියලා හිතනවා. දැන් මම අර සායනන් කිය බනානුව ඒකේර ගැටෙන්නේ නැහැ, බැඳෙන්නේ නැතුව මම නිකන් ස්වභාවික නිකන් බලන් හිටියා. ඒකෙන් පසුව ඇත්තෙන් සායනහස භාවනාවට ගොඩක් සාර්ථකයි කියලා හිතුණා ඊයේ සෑයින් පස්සේ. වැඩි සාර්ථක වෙනවා. ගිහිල්ලා ආවට පස්සේ මෙච්චර කලබලෙක ඉඳලා හරි කමන්නේ කයට ආවා. දැන් ඊගාටෙන චිත්තක්ෂණය පිවිතුරුයි කියලා දන්නවනම් තිබුණේ කාමචන්ද කියලා කෙලෙස් සමාදන් වෙන්නේ නැතුව අකුසල සමාපatti කරන්නේ නැතුව දැන් ආවට පස්සේ මම ඉස්සරහට යන චිත්තක්ෂණේ 100%ක්ම පිරිසුදු එකක් කියලා පශ්චාත්තාප නොවි මේකට සමාදන් වෙනවා නම් ඒක ඩබල් පොසිටිව් එයිසන්හස අලලා තියෙන හොඳ ට්‍රැක් එකට ඒ නිසා එහිමීට අනුග්‍රහකරනද නරක දේවල් විවේචනය කරකට ඉන්න එපා ඊගාවට යන්නේ මම හොඳ තැනකට කියන එකට පශ්චාත්තාප නොවිච්ච හිතකින් ඉදිරි චිත්තක්ෂණ මම යනවා කියන අදිස්ථානය ගත්තොත් ඊට පස්සේ පුදුම තිරියන් වීමක් වෙනවා හිත. අනික සයන්හන්සේ මතක් වෙච්ච දේ මුකුත් මට මතක නැහැ භාවනාවෙන් පස්සේ මුකේද හිත ගියේ කියලා. ඒක ගැන ආයෙ කතා කරන්නත් එපා. ඊගාවට එන චිත්තක්ෂණේ පිවිතුරුයි කියන එකට හිත ගියා නම් ඕක ගැන අපිට කාලය ගන්න අවශ්‍ය වෙන්නේ. සයන්හන්ස. සයන්හන්ස මේ නිරෝගී වාස දීර්ඝායුෂ්ක වේවා. නෑ සයන්හන්සේ කියන්නේ. නිවස බල වේවා. කවුද ආයෙ කතා කරන්නේ? ස්වාමීන් වහන්සේ මම මාස හතරක් භාවනා කරා. ඒ භාවනා කරයින් පස්සේ මට දැන් සති දෙකක වගේ ඉඳලා මට දැනෙනවා මට කවුරු හරි උපදෙස් දෙනවා වගේ. මගේ කියන්නේ මට ඇතුළෙන්ම දැනෙනවා මට උපදෙස් දෙනවා වගේ සමහරලාට මම කරපු පින් මතක් වෙනවා පින් මතක් කරනවා සමහරට මම කරපු පින් මතක් කරනවා සමහරට මම කරපු පව් මතක් කරනවා මොකක්වත් උපදෙස් දෙනවා එන එක හැමතිස්සෙම මගේ හිත ඇතුළේ ඒක මට මට දැනෙනවා ඒ කියන්නේ මගෙත් එක තව කෙනෙක් කතා කරනවා වගේ අදහසක්. ඒක තමංගේ සතිය පීටි උන්ට බාධාවක් විදිහට පීටි නැත්නම් සතිය කරනකට අනුග්‍රහයක් විදිහට. සතිය පිහිටවනකොට බාධා සමහර වෙලාවට මම සතිය තිබ්බත් මට හඬ ඇහෙනවා. ඒ කියන්නේ හඬක් නෙමෙයි. ඒ ඇහිීම තමන්ට කරන අසසිල්ලද්ද බාධාවත්. දෙපැත්තටම තියෙනවා. වෙලාවකට උදව් වෙන වෙලාවලුත් නැ වෙලාවකට බාධාවලුත් තියෙනවා. එහෙම තියෙනවනම් ඇයි මේක ඉෂුව එකක් කරගන්නේ? ඇයි කේස් එකක් කරගන්නේ? දෙපැත්ත තියෙනවා නම් වැහු ළඟ තියෙනවා වැස්ස තියෙනවා අවුව තියෙනවා ඒ ඔක්කොම ඉතින් වරින් වර වාසිය වරින් වර අපහසුයි. ඇව්ව ඒව ගැන කතා නොකර මේ උපදෙස් දෙන කතාව විතරක් මතු කරගන්න මොකද්ද ඒකේ තියෙන අරුමේ මොකද්ද ඒකේ තියෙන සුවිශේෂත්වය? මට තේරුන්නේ ස්වාමීන් වහන්සේ. ඒ වෙලාවේදී අපිට තීත උණුසුම වෙනස් වෙනවනේ. ඒකත් භවනාට හොඳ නරක වෙනවනේ. ඒ වගේම බඩගිනි පිපාසා තියෙනකත් වෙනවනේ. එතන මේ උපදෙස් දෙන එකත් වෙනවනේ. ඒ එකක්වත් කතා නොකර මේ උපදෙස් දීම පිළිබඳ විතරක් මේ චෝදනාවක් වශයෙන් ඉදිරිපත් කරන මොකද්ද ඒකේ තියෙන සුවිශේෂත්වය? වෙච්ච නැති අරුම දෙයක් නිසා. ඔව් වෙච්ච නැති අරුම දෙයක් නිසා. මොකද මට මා සංඥා විදිහට ගණන් ගන්න භවනා සියුම් වේගන යනකොට පේන දේවල් නෙවෙයි යාපට පේනවා කියලා හිතන දේවල් තමයි කරදර කරන්නේ. ඒව ගැන කතා කරන්න යන්න යන්න කෙලස් හැදෙනවා. ඒව කතා නොකර ඉඳී අපිට පුදුජානසේ සඳහන් කළ තියෙන්නේ නාභි වදති. අභිවදනය කරන්න එපා. ඒව කතා කරන කතා කරන්න වැවෙනවා. ඒ නිසා කතා නොකර වරින් වර මේක වාසීනේ වරින් වර අවාසී මම බලනවා සත්‍ය පවත්තකට යන්නේක විතර නැත්තම් මේ මේ කවුරු මොන උපදේශය දුන්නත් මම දැන් ඉඳගෙන ඉන්නවා මම දැන් සක්මණේ හිටගෙන ඉන්නවා කියන එක දන්නවනේ එහෙනම් අපිට අපිට තියෙන මගේ ජාම බේරිලා තියෙන්නේ ඕන කෙනෙක් උපදෙස් දුන්නා වගේ ඒ නිසා ඒ දේවල් අතර මිශ්‍ර හැඟීමක් තියෙනවා නම් යෝගාවචරයට බලපෑමක් වෙලා නැහැ මේ ඒකාන්ත වාසියක් කරලා තියෙනවා ඒත් පෙරදිලා ඒකාන්ත අවාසියක් කරලා තියෙනවා ඒත් පෙරදිලා මෙතරම් ජීව තියෙනවා කියලා කියන තරම් විශ්වාසයක් තියෙනවනම් මේකෙන් එච්චර බලපෑමක් වෙලා නැහැ. ස්වාමීන් වහන්සේ මම දිගටම භාවනාව කන්ටිනියු කරාට කමක් නැද්ද නැත්නම් මම ටික දවසක් නවත්තන්න ඕනද? නෑ නතර කරන්න ඕන කමක් නැහැ. ඒ කවුරු උපදෙස් දුන්නත් අපිට තියෙන්නේ අපි ගත්ත වැඩපිළිවෙල කාය ජීවිත නිර්පේක්ෂව ඉදිරියට යන එක වැඩි වුණොත් පිස්සු වැදෙන එකනේ. ප්‍රශ්නක් තියෙනවද? නිකන් හිටියත් පිස්සුනේ. නිකන් හිත පිටේසාව පිස්සු ඩබල් හොඳ ඒක ඔය තියෙන ප්‍රශ්න නැහැ. බුදුහාමරොත් එක්ක යන ගමනක් තියෙන්නේ. ඉතින් ඒක ලෑස්තිලා යන්න ඕන දෙයක් අවිල්ලා කියපන්. මම මගේ වැඩ පිළිවෙල කරගෙන යනවා කියලා මිශ්‍ර හැඟීම තියෙනවා නම් බය වෙන්න එපා. හොඳයි අපි විනාඩි 50ක් විතර වැඩිපුර අරගෙන තියෙනවා. ඒක නිසා අපිට තියෙන්නේ තව පැයකොත් විනාඩි 10ක් විතර ගාණක් මේක දෙකට බෙදාගමු කියලා මම කියනවා භාගයක් සක්මන් කරමු භාගයක් පරියංග කරමු. ඒ කියන්නේ අපි මෙතන ඉඳලා 3යි කාල 3යි 25 වෙනකන් සක්මන් කරනවා 3යි 25 ඉඳලා විනාඩි 35ක් ගන්නවා පරියංගයේ. තේරෙනවද දැන් මේ මම කියන කතාව? ඉතුරුලා තියෙන අපිට විනාඩි 10යි. සක්මන් කරන එක මදි නිසා තව විනාඩි 25ක් අමු පරියන්ක වෙලාවෙන් ඒකලා තුනයි 25ට වාඩි වෙනවා ගිඩිය ගන්න 3යි 25ට 25 ඉඳලා 4 වෙනකන් පරියන්කයක් කරනවා හොඳයි සම්බන්ධ වෙච්ච සීල දිනාටම තෙරුවන් සරණයි